ඒ කල්යාණ මිත්‍ර නීතිගර නිස්සරණ වනේ කම්මස්ථානාචාර්ය පූජිපාද දේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ සුතම්මා හිමිය ශ්‍රද්ධාවන්ත පින්තුනි අද මේ පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ දින හතක මේ මාසික භාවනා පුරුණකට අද දවසේ මේ ස්ථාන ටික තුනේ එනිසා මේ හැම දිනම අද දවසේ කල්පනා කරන්නට ඕනේ ජීවිතයේ තිබුණිතාම දුර්ලභ අවස්ථාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආධ්‍යාත්මික ගමන සතර සතිපට්ඨානය වඩන්න අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ආරණ්‍යයකට විවේක සෙනසුනකට ශුන්‍යාගාරයකට යනු එනිසාද මේ පින්නතුන් ලොකු නෙක්ඛම්මයක් මේ කරලා තියෙනවා තමන්ට තිබුණ සුව පහසු ඒ සියල්ල අතහැරලා ඕම සුව පහසු ඉන්න තිබුණ තමන්ගේ ගෙදර දොර කාමර සියල්ල අතහැරලා අද මේ විශාල අභිනිෂ්ක්‍රමණයක් කරලා තියෙනවා. මේක මේ ආධ්‍යාත්මික ගමනේ පළමුවෙන්ම කළ යුතුදී. ඒ නිසා දවසකටවත් මේ අතහැරීම කියන එක අපිට කරන්න දෙයක් නෑ. ඒ නිසා සතියකට මේ අතහැරීම කියන එක අපිට මේ ආධ්‍යාත්මික ගමනට ලොකු පිටක් වෙනවා. ඒ නිසා අද දවසේ මේ හැම දිනම ඒ තමන්ගේ හැම දෙයක් අතහැරලා සද්ධර්මයේ ගෙනෙමින් අද මේ ස්ථානට පැමිණිලා මේ දින හතක් පුරා ඒ සතර සතිපට්ඨානයේ වැඩමින් තමගේ ආධ්‍යාත්මික ගමන ශක්තිමත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපිට ජීවිතේ ඉතා වැදගත් තමයි කල්යාණ මිත්‍ර ඇසුර. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපි ඔක්කොම ඉන්නේ මේ සංසාරයේ තුල. මේ සංසාරය කියලා කියන්නේ ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක්. කොයින් එහා වෙන කිසිම දෙයක් නැහැ. අපි හැම කෙනා මොන තරහටද මොන විදිහට කොයිතරම් ධනය, සම්පත්, දේපල, තනතුරු උගත් නුගත් මේ මොනවා තිබුණත් අපි ඔක්කොම ඉන්නේ ඔය එකම බෝට්ටුවේ. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය. ඕකෙන් ගැලවීමක් නිදහසක් නැහැ. මේ සංසාරය තුළ ඉන්න කෙනෙකුට කිසිම රැකවරණයක් ආරක්ෂාවක් නැහැ. අපි කොයිතරම් රක්ෂණය දාලා මේ විදිය අපි ආරක්ෂක විධිවිධාන යොදාගෙන තිබුණත් කාටවත් කිසිම රැකවරණයක් ආරක්ෂාවක් නැහැ මේ සසර තුල. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ සසරින් ඈතර වෙන්න සසරින් එතර වීම තුළ පමණයි අපට තියෙන්නේ සැනසීම. ඒ සඳහා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ආරි මාර්ගය ආර්ය ස්ථාංක මාර්ගය. ඒ නිසා මේ පින්තුන් අද දවසේ බලාපොරොත්තු වෙන්නේ ආර්ය ප්‍රතිපදා පුරන්න. ඉතින් මේකෙදී අපට ඉතාම වැදගත් වෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා. කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුරක් නොලැබුණොත් අපට කවදාවත් සද්ධර්මයක් ලැබෙන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරමයි ලැබෙන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයක් මිත්‍රයන් ඇසුරු කරාම අපට සද්ධර්මය අහන්න ලැබෙනවා. කල්යාණ මිත්‍ර ඇසුරක් නැති වුණොත් කවදාවත් සද්ධර්මයක් අහන්න ලැබෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයව ඇසුරු කරනකොට සද්ධර්මය අහන්න ලැබෙනවා. සද්ධර්මය අහන විට තමයි ශ්‍රද්ධාව වැඩෙන්නේ. ශ්‍රද්ධාව කියන තුනුරුවන් ගැන බුදුරජාණන් වහන්සේ ගැන සද්ධර්මයේ ගැන ආර්ය සංඝ රත්නයේ ගැන විශ්වාසයේ පිළිගැනීම පැහැදීම මේ කොහොම ඇති වෙන්නේ ශ්‍රද්ධාව තුළින්. ඒ සද්ධර්මය අහන විට තමයි ශ්‍රද්ධාව පහළ වෙන්නේ. ශ්‍රද්ධාව දියුණු වෙනකොට යෝනිසෝ මානසිකාරය දියුණු වෙනවා සිහිනුවන දියුණු වෙනවා සිහිනුවන දියුණු වෙන විට සති සම්පජාන්නේ දියුණු වෙනවා සති සම්පජාන්නේ දියුණු වෙනකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා ඉන්ද්‍රිය සංවරය ඇති වෙන විට සතිය දියුණු වෙනවා සතිය දියුණු වෙනකොට පංච නීවරණ ධර්ම යටපත් වෙනවා. පංච නීවරණ ධර්ම යටපත් වෙනකොට අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනකොට භව තණ්හාව නැති වෙනවා. භව තණ්හාව නැති වෙන විට ඒ සෝවාන් ආදී මාර්ගඵලවලටපත් වෙන්න පුළුවන්. සෝවාන් ආදී මාර්ගඵලයකටපත් වුණොත් පමණමයි මේ සසරින් ඈතර වෙන්න පුළුවන් වෙන්නේ. එයින් මෙහා වෙන කිසිම මාර්ගයක් නැහැ සසරින් එතර වෙන්න. ඒ නිසා අද මේ පින්නතුන් ඒ උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ ලබන්නේ. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබමින් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් ශ්‍රද්ධාදී ගුණ දියුණු කරගනිමින් සති සම්පජන්ණයේ වඩමින් යෝනිසෝ මනසිකාරී දියුණු කරගනිමින් නීවරණ යටපත් කරගෙන සිතේ දියුණු කරගෙන අවිද්‍යාව නැති කරගෙන භව තණ්හාව නැති කරගන්න වැඩ පිළිවෙලක් මේ සිදු කරන ලබන්නේ. ඒ නිසා ජීවිතයේ තවත් අවස්ථාවක් නොලැබෙන තරම් ඉතා වටිනා උතුම් අවස්ථාවකට පිළිඳලා ඉන්නේ කියන සතුට හිතේ ඇති කරගන්න ඕන. ඒ නිසා මේ පින්නතුන් හැමදෙනාම ඉතාම වාසනාවන්තයි. අපේ ධම්මජීව ස්වාමින් වහන්සේ මා දකින විදිහට මේ ලංකාවේ තවත් ස්වාමීන් වහන්සේ නමකට දෙවින නොවන තරම් පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද මේ ත්‍රිවිධ ශාසනයේ අනුපරිපදා පුරමයි. තමන් වහන්සේ ධර්මයේ පිළිබඳ හොඳ දැනුමක් පිටකේ පිළිබඳව ධර්ම අවබෝධයක් හොඳට ඇති කරගන්න. ඒ වගේම ජීවිතේ පුරා ඒ පිළිබඳව මන අධ්‍යක්ීම් ලැබලා ඒ පිළිබඳව පරිණත බවක් ලබාගෙන ඒ වගේම ඒ ධර්මයේ තුලින් මනසේ ලොකු දියුණුවක් ඇති කරගෙන තිබෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලා. තුන් වහන්සේ මුළු ජීවිත කාලෙම කැප වෙන්නේ දහස් සංඛ්‍යාත ජනතාවකට මේ උතුම් සද්ධර්මය ලබා දෙමින් නිස්සරණාධ්‍යාසයෙන් මහ විශාල නිවරක් පිට කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ අද ලෝකේ පුරාවට උන්වහන්සේ වැඩම කරමින් ඒ වගේම උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරමින් උන්වහන්සේගේ අනුශාසනා ශ්‍රවණය කරමින් මේ ධර්ම මාර්ගයට පිවිසුණු දහස් සංඛ්‍යාත ජනතාවක් ධර්මයෙන් දැනසීම ලැබෙනවා. ඉතින් මේ පින්නතට සතියක් පුරා උන්වහන්සේත් සමග මේ වගේ ආරණ්‍ය සේනාසනයක මහන්සේ සමග කල්යාණ මිත්‍රත්වයෙන් මේ පින්නතුන්ට සද්ධර්මයේ තුල ජීවත් වෙන ලැබීම මේ ලබාගත් මිනිසත් බවින් ලැබුව මහා භාග්‍යයක් කොට සැලකන්නට ඕන. ඒ නිසා අද දවසේ සිට මේ භාවනා වැඩසටහන සහභාගී වෙන පින්තුන් හැමදෙනාම ඒ කටයුතු හොඳින් සිදු කරන්න මේ සඳහා වැඩම කරවදාල කුජිපාදසේ සම්ජීව ස්වාමීන් වහන්සේ අපිටාම ආදරෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. උන්වහන්සේ අපිට විශේෂ අමුත්‍යක් නොවේ. උන්වහන්සේ පැවිදි වෙන්න පෙර ඉඳලාම ඊටාම සමීපයෙන් ඉඳත් සදත් එක වගේ සමීපයෙන් කටයුතු කරන කල්යාණ මිත්‍රයන් වහන්සේනම උන්වහන්සේ අපි බොහෝම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් මේ දින හත පුරා භාවනා වැඩසටහන පවත්වන්නට අපි තාම ගෞරවයෙන් උන්වහන්සේට ආරාධනා කරනු ලබනවා. ඒ වගේ මේ කටයුතු කරන්නට උන්වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය දීර්ය ලැබේවා. නිරෝගී භාව ලැබේවා කියන ආශිර්වාදයක් සිදු කරනු ලබනවා. ඒ වගේම අපිට මේ කටයුතු කර ගැනීමේදී මේ ස්ථානය සකස් කර ගැනීමේදී අපිට බොහෝම උපකාර වුණා. ඒ නීද සදම් පූජා කරන පරිලෝකීයම දිනාට සතුටින් කරන ලබනවා. ඒ වගේම මේ ස්ථානයේ මේ විදිහට ගොඩනගන්න කටයුතු ධර්මාමයේ නිකුත් කර කිරීමක් සිදු කරන ලබා ආරම්භයේ ඉඳලම ඉතින් මේකත් අපි මේ වෙලාවේදී අපි පුණ්‍යානුමෝදනය සිදු කරන ලබනවා. ඒ වගේම අනිකුත් මේ වෙනුවෙන් අපේ හිත දුන්නු උපකාරක දෙහම දිනාටම අත්මින් අනුමෝදන් කරනු ලබනවා. විශේෂයෙන්ම මේ වැඩසටහන සංවිධානය කිරීමේදී අපේ තාරාදි මෙල් මහත්මිය එවගේ මේ සුදම්මා මිහිමියත් සමග මේ කටයුතු බොහෝ කාලයක් ඉඳලා එහාට මෙහා තීමේ යවමින් මේ පිරිස සංවිධානය කරලා ඒ කටයුතු කළා. ඒ සියල්ල කල්යාණ මිත්‍රත්වයෙන් කෙරෙන වෙනවටත් අපි මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනු ලබනවා. ඉතින් මේ ස්ථානයේ යම් යම් සමහරට පහසුකම් අද වෙන්න පුළුවනි. ඒ වගේදී උපේක්ෂාව ඇති කරගෙන ඉවසීම ඉවසීමමයි තපස කියන්නේ කන්ති පරමන්තපෝත්තිකා ඉවසීමමයි තපස කියන්නේ ඉවසීමමයි ආධ්‍යාත්මිකත්වය කියන්නේ ඒ නිසා අපට එන හැම දෙයක්ම ඉවසන්න පුළුවන් වෙනවා ඉවසීමක් නැති වුණොත් මේ ධහමක් දියුණු කරන්න බැහැ ඒ නිසා දුක ඉවසීමකින් තමන්ට අපහසුතා සුපුරුදු පරිසරයෙන් වෙනස් වුනහම දුෂ්කරතා අපහසුතා බොහෝ තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේදී කම්පා වෙන්නේ නැතුව පසුතැවෙන්නේ නැතුව ඒ වගේදී ලොකු උපේක්ෂාවක් ඇති කරගෙන හිතන්නේ නැහැ අපි මෙහි ඉඳලා එක තප්පරයකදී අපි කොහේ යයිද දන්නේ නැහැ. ඔය කියන පහසුකම් මොනවා තිබුණා එක තප්පරයකදී මෙතනින් ගියාම අපි කොහේ ගිහිල්ලා නවතින්නද? ඒ එතනදී අපිට ඒ සියල්ලක් අරගන්න. ඒ නිසා අපි කවුරු සතර පාය වලින් නිදහස් වෙලානේ හේත ලෝක ආදී නිදහස් වෙලානේ දිව්‍ය ලෝක වලින් මනුස්සක් ලෝක නිදහස් වෙලානේ. ඉතින් ඒ වගේ යන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් අපි ජීවිතය ගැන අවබෝධය ඇති කරගන්නට ඕන. ඉතින් ඒ නිසා මොන අපහසුතාවයක් ඇති වුණත් මොන දුෂ්කරතාවයක් ඇති වුණත් ඒ වගේදී හිත සැලෙන්නේ නැතුව බොහොම සතුටින් මේ වැඩසටහන ආරම්භ කළ දවසේ ඉඳලා අවසාන දක්වාම බොහොම සතුටින් මේක සිදු කරන්නට ඕන. ඒ වගේම හැමදෙනාම තනි වෙලා මෙතනදී ආපහු අපි අපිට මේ ඝන සංගා ඝන සංගනිකාරාමත ඕක අපිට තියෙන ලොකු ක්ලේශයක් යන වෙලාවෙ එකතු වෙනවා කතා කරන්නේ සාකච්ඡා කරන්නේ ඕක නැති වුණොත් හරි අමාරුයි. ඉතින් අද දවසේ මේ සතිය තුළ තනි වෙන්න පුළුවන් තරම් අනිත් අයත් එක්ක තියෙන ගනුදෙනු සාකච්ඡා පුළුවන් තරම් අඩු කරලා පුළුවන් තරම් ධර්මයටම භාවනාවට සක්මනට භාවනාවට කාලය යොමු කරන ධර්ම සාකච්ඡාවකදී පමණක් සාකච්ඡා කරන්න කතා කරන්න උත්සාහ කරන්න මේ සතිය හිතත් එක්ක ඉන්න මේ කොහොම වෙන්නේ ඒක අපි ජීවිතේ හැමදාම අපිට හිතක් තියෙනවද කියලාත් අපි දන්නේ කොහේ දුවනවා දුවනවා දුවනවා දුවනවා නමුත් අපි දන්නේ නැහැ අපට හිතක් තියෙනවා. මේ විවේකයක් අරගෙන මේ හිතත් කයත් එක්ක ඉන්නයි මේ කාලය ගත කරන්නේ. ඒ නිසා මේ කය මොන වගේ එකක්ද මේ හිත මොන වගේ එකක්ද මට හිතක් තියෙනවද කයක් තියෙනවද මොකද්ද මේකට වෙන්නේ මේ ගැන සම්පූර්ණ අධ්‍යයනයක් කරන්න මේ කාලය තුළ ගත කරන්න. ඒ නිසා තමන්ගේ හිතත් කයත් සමග පමණක්ම ගනුදෙනු කරන්න. ඒක තාක් මේ සතිය උපයෝගී කරගන්න සද්ධර්මයක් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා මේ ලබාගත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන මේ සෑම දිනාගේම ඒ ආධ්‍යාත්මික ගමන සම්පූර්ණ වෙලා සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගෙන මෙලව ජීවිතයක් සැනසීම ලබාගෙන මේ සසල දුක් විමාකට ලැබෙන කුමමා නිවන් සුව සාක්ෂාත් කරගන්නට මේ උතුම් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපේ මූලාසනස්ස ගෞරවනීය යොකු ස්වාමීන් වහන්සේගෙන් අවතරයි මේ විනාශයෙන් අවතරයි සිල්මෑණියෝ මේ ශ්‍රද්ධා පුජ්‍ය සම්පන්න වත්නි අදා අපි ඇත්තටම තියෙන්නේ ආරම්භයේ නැත්නම් හඳුන්වා දීම සහ හඳුන්වා ගැනීම සම්බන්ධ සිද්ධි ටිකක් ඉතින් මේ නීතික කරනකොට අපි කාරණා තුනක් මේ වැඩ පිළිවෙල සම්බන්ධ කර ගන්නවා ටිකක් තමයි අලුතෙන්ම භාවනාවට පැමිණිච්ච උපදේශ නොලැබිච්ච අය සඳහා උපදේශ පන්තියක් ඉදිරිපත් කරන එක දෙක සිය සමාදන් කරන එක තුන අපේ කාලසටහන පිළිබඳව නැත්නම් වැඩසටහන පිළිබඳව සමූහය දැනුවත් ඉස්සලාම සමූහය දැනුවත් කරලා පටන් ගන්නකම කියලා කාලසටහන සම්බන්ධව පොඩි මතක් කිරීමක් කරොත් හොඳයි කියලා මම හිතනවා කාලසටහනයි අපේ වැඩ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් ඔක්කොටම මතක් කරලා තියෙනවා. කාලසටහන හදලා තියෙනවා. ඉතිපත් ඒක දැනටමත් අහලා තියෙන දානශාලාවේ කතා කරලා තියෙනවා සාගර සංවාසය හතරට තමයි සක්මන ආරම්භ වෙන්නේ. පහෙන් ඉඳන් කායට පරියාක කයමාලන අත වෙනකන් ඔබේ දානේ සහ කුටි වල පවිත්‍රකම් ගැන කොට බලන්න. අතේ ඉඳන් නම වෙනකන් නැවත වරක් සක්මන. උදේ වරුවේ දෙවනි සැසියේදී 9 ඉඳන් 10ට බ්‍රෝක් සිටිනවා. පරියන්ක 10 ඉඳන් 11 කාලෙකට සක්මන 11යි කාලයට දාන්න. දවල් වරුවේ 12 ඉඳන් 1ට විවේචයක් තියෙනවා. නැවත වරක් 1 ඉඳන් 2 හා මාර්ග කියනවා දවසකට දවසක් ධම්ම සාකච්ඡාව. ධම්ම සාකච්ඡාව නැති දවස්වල සම්මහන්සේ සිටින් එක. සිටින් එක. දෙකම මාරේ නම් තුන වෙනකම් කියනවා තේ විවේකයක්. නැවත වරක් තුනේ ඉඳන් හතරට සක්මන. හවස් හවස් වගේ 4 ඉඳන් 5ට පරයන්කේ තියෙනවා පහෙන් ඉඳන් 6ට සක්මන හෝ ධම් සාකච්ඡාව නැති දවස්වල තියෙනවා කවදාවත්. ඊට පස්සේ 6 ඉඳන් 6 මාස තියෙනවා මේ විවේකය. ඒක කමටහන් වලටත් ඒක ගන්නවා ඒ වෙලාව. 6 මාස ඉඳන් 7 මාස වෙනකන් පරයන්කේ 7 මාස විවේකයක් තියෙනවා 8 ඉඳන් 9 මාස වෙනකන් ධර්ම දේශනා. නවයමාට සම්බන්ධයේ දවසේ දහගෙනදා විතරයි පොඩි වෙනසක් තියෙන්නේ අවස් වර්ගයේ. ඒකත් අර පොඩි කියලා තියෙන ඒ කියන්නේ සෙනසුරාදා අන්තිම දවසේ හතරෙන් නම් පහට පරියන්කයට පස්සේ ධර්ම දේශනාව පටන් ගන්නෙ පහට. ඒක හයාමාර වෙනකන් යනවා. ඊට පස්සේ හයාමාරෙන් කතාමාර වෙනකන් ධර්ම සාකච්ඡාවයි වැඩමුළුවේ නාම. දවල්ට කීයද 11 කාලෙටද? 11 කාලට දානේ සම්මත 12 ඉඳන් 1 වෙනකම් ඉලෙට. ඒකට උදේට දාන 11ට විතර ඉඳලා 11 කාල වෙනකම් සක්මන තියෙනවා. ඒ නිසා 11ට අවශ්‍ය නම් ඒත් නතර කරන්න පුළුවන්. 11 හැරි බුද්ධ පූජාව කියලා පොඩි පුණ්‍ය ආනුමෝදනා කරන්න ඕන දැන් දාන කටයුතු වෙනවා. ඒකවලට පටන් අරගමු. පැයක සක්මණකින් පස්සේ 11ට සංස්කෘතිය. 11 ඉඳලා 12 දක්වා 12 ඉඳලා 1 දක්වා විතරයි. ඒකට හේතේ සිය සමාදන් කිරීම කීර්ද වඩා සුදුසුම වෙලාව. හැමෝම අට සිල් සමාදන් වෙනවනේ. ප්‍රතිපල නමේට තියෙන අපිට නමේට තමයි සිටින් එකක් තියෙන්නේ ඒ නිසා හිත උදේ 8:45ට විතර එකතු වෙන්න සිය සමාදන් කරලා එහෙම සිටින් එකට යන්න එන්නේ කාලසටහන කියන එක කියන්නේ හිත විතරක් 8:45ට රැස් වෙලා සිය සමාදන් කිරීම ඉවර වෙලා එහෙම පරියන්කට යන එකයි කරන්නේ ඊට අමතරව තියෙන්නේ සීල සමාදන් කිරීමයි මේ කතාවයි ඊට පස්සේ මෙතන කවුරු හරි ඉන්නවද අලුතෙන්ම භාවනාවට එකතු වෙලා උපදේශ බලාපොරොත්තු වෙන මට්ටමේ කවුරුද කෙනෙක් එතකොට මේ අනිත්‍යක මෙතන ඉන්න කට්ටියගේ වැඩි පිරිසක් ඥාන කෙනෙකුට නිසා ඉංග්‍රීසියෙන් කෙරුවොත් හෝ සිංහලෙන් කෙරුවොත් කියන එක අපි සිංහල කියන පදනමේ තමයි ඉන්නේ ඒක නිසා මම හිතන්නේ ඒක එහෙම ඉස්සේ කරන්න වෙනවා. එතකොට මේ අවසයි දැන් මේ වෙලාවේ ආරම්භක ආරම්භ කිරීමක් වශයෙන් භාවනා කිරීම පිළිබඳව මම වෙලා කරන විදිහේ හඳුනා දීමක් කරුවත් හොඳද නැත්නම් අපි පරියන්කයක් වගේ දෙයකට ගත කරන එකට වඩා හොඳයි කියලා මට දැනගන්න ලැබෙනවා. එක්කෙනෙක් ඉන්න ඇත්තටම මූලික උපදේශ බලාපොරොත්තු වෙන අනිත් ඔක්කොම වගේ මම හිතන්නේ වරින් මේ භාවනාවට දෙවිච්ච කට්ටිය. හරි. එහෙමනම් මම වෙලා ගන්නම් භාවනාව දන්නේම නැහැ කියලා හිතන වගේ කෙනෙකුට කොහොමද මේ භාවනාව පටන් අරගන්නේ කියන මූලික මේ මතක් කිරීමක් කරන්න. ඉතින් ඒකදී අපි ගෞරව කටයුතු මූලාසන ලොකු සංස්කෘත මතක් කරා වගේ මම ඊටාම අවධානයෙන් මතක් කරනවා අපි මේ කාර්ය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ සතිය වැඩිමතයි නැත්නම් මේ වැඩමුළුවට අපි නම දෙන්නේ සතිපට්ඨාන කියලා. ඉතින් ඒක කර්මා කරලා දිගට මතක තියාගන්න අපි මේ පුරාවට මේ අභිනිෂ්ක්‍මණය කරලා මේ වගේ තැනකට එකතු වෙලා උත්සාහ කරන්නේ සතිය පිහිටවන්නයි. ඉතින් ඒ වගේ සතිය පිහිටීම සඳහා මේ වගේ අභිනිෂ්ක්‍මණයක් මේ වගේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් මේ වගේ තමන්ගේ සැප වලින් පැත්තකට වීමක් ආදී මේ ගොඩාක් වෙනස්කම් අවශ්‍ය කරලා තියෙන්නේ ඇයි කියන එක අපි කල්පනා කරොත් ඇයි මේ සතිය පිටවන්න අපි මෙච්චරම අමුතුම පරිසරයක් ඇති කරගන්න හදන්නේ කියන එක කිව්වොත් ආධුනිකයේ පැත්තෙන් බලනකොට එහෙම අපිට කරන්න වෙන්නේ අපි ඒ තරම්ම එදිනදා ජීවිතයේ අසතිමත් නිසා. එහෙම නැත්නම් අපි කියනවා නම් මේ අපි කරන්න හදන්නේ අප්‍රමාදී වීමේ කටයුත්තකටයි මේ අලුත් වෙලා වැඩ කරන්න හදන්නේ කියලා මේ තරම්ම මේකට දේවල් අවශ්‍ය කරන්නේ අපි ඉදිරියට ජීවිතේ ඒ තරම ප්‍රමාද වෙట్లా ඉන්න නිසා. ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ මේ වගේ දේශනාවක් මාර්ගයේ මොකද්ද මේ සත්‍ය කියන්නේ? මොකද්ද මේ අප්‍රමාදය කියලා කියන්නේ? කියලා තේරුම් ගන්න. ඉතින් පුද්ගලයෙක් වශයෙන් මම ගත්තොත් සර්වචනද දේශනා කළ කියන ධර්මය ධර්මයේ සඳහාමද නැත්නම් මනුෂ්‍යගේ ප්‍රයෝජනය සඳහාද කියලා ගත්තොත් මට පෙන්න තියෙන්නේ ඒක මනුෂ්‍යගේ ප්‍රයෝජනය සඳහා දේශනා කරපු ධර්මයක් කියලා. ධර්මයේ ධර්මයේ සඳහා නෙවෙයි ධර්මයේ ප්‍රයෝජනය සඳහායි කියලා. ඉතින් ඒ විදිහට ප්‍රයෝජනය සඳහා ධර්මයේ කියන එක සාමාන්‍ය ලෝකේ හඳුන්වන්නේ භාවනාව කියලා. තමන්ගේ ජීවිතේ ප්‍රයෝජන සඳහා භාව ධර්මය යොදා ගන්නවා කියන එක භාවනාව කියලා. ඒ නිසා බුද්ධ ධර්මය කියලා කියන්නේ නැත්නම් බුද්ධ ශාසනය කියලා කියන්නේ භාවනාවක්. ඒ භාවනාවේදී සර්වචනාසිකේ තියෙන සුවිශේෂත්වය තමයි විශේෂයෙන්ම ප්‍රඥා භාවනාව විපස්සනා භාවනාව. ඉතින් විපස්සනා භාවනාව සඳහා තියෙන ආසන්න කාරණා. විපස්සනා භාවනාවට තියෙන කිට්ටු උදව් උපකාරය තමයි මම මගේ පුද්ගලික වශයෙන් මම දකින සතිය. ඒක නිසා බොහොම සරල සමීකරණයකින් මම මගේ ජීවිතේ මම ගොඩනගා තියෙන බුද්ධහම කියන්නේ භාවනා, භාව කරන භාවනා කරන විපස්සනා, විපස්සනා කරන සතිය. මේක සමහර වෙලාවට අංග සම්පූර්ණ අර්ථකථනය නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් මම දැකලා තියෙන්නේ ඒ ගමන යනකොට පැටලෙන්නේ නැහැ. ඒ තරම්ම සරල සම්බන්ධතා හතරකින් ඉදිරියට යන්නේ සත්‍යමත් වීම තමයි විපස්සනා කියන කෙටිම මාර්ගය විපස්සනා කරන භාවනා කියන්නේ ඒක තමයි බුද්ධ ආගම සම්බුද්ධ ජනසිද්ධිය වහන්සේ අපිට දීලා තියෙන පණිවිඩය කියලා. ඉතින් මේ සතිපට්ඨානය ගැන කතා කරනකොට සරුවචන් වහන්සේ ස්වාමීන් වහන්සේ මතක් කරා විදිහට සතිපට්ඨානය සඳහා අවශ්‍ය කරන බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය කියලා කොටස් දෙක අනිවාර්යයෙන්ම අතනෑර දේශනා කරලා තියෙනවා සතිපට්ඨාන අවස්ථාවේදී බාහිර පරිසරයේ වශයෙන් අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාකාරගතව කියලා සුවිශේෂී හරියට ඔපරේෂන් එකට අවශ්‍ය කරන ඔපරේෂන් තියටර් එක වගේ විශේෂ තත්ත්වයක් පරීක්ෂණාගාරයක් ඉල්ලලා තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ වගේ පිටසක් ගන්නවා, ඒ වගේ අරණියකට යනවා කියන එක මොනතරම් කැපකිරීමක්ද, මොනතරම් සාක්ෂූදානමක් ඕනද, මොනතරම් සංවිධානයකින්ද කරන්න පුළුවන්. ඇත්තටම මනුෂ්‍ය කියන සතා කැලේ ඉඳලා වනචාරී ඉඳලා තමයි නගරෙට ගියේ. දැන් නගරෙට ආයෙ කැලේට යනවා කියන ගමන හිතා ගන්න බැතරක් කරලා. ඒ තරමට මනුෂ්‍යයා එක්ක වනචර වෙලා තියෙනවා නැත්තම් අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. ඉතින් ආප කැලේට යනවා කියන එක අපිට හිතා ගන්න බෑ. ඒ තරම්ම සතුටුකම් ගොඩාක් පාවා දීමක් එහෙම නැත්නම් අපේ සම්බන්ධකම් පාවා දීමක් වෙලා තියෙනවා මේ පිස්සු මම හිතන්නේ කොහොමද කියන්නේ ඒකඟ වෙලා තියෙනවා ඉතින් මේක ලැබුණට පස්සේ මම එකයි ඊළඟට විවාදිතී ලෝකෙ මේ පරිසරය ආයෙ අවුල් කරගන්න එපා කොටිම මෙච්චර අමාරුවෙන් හදාගත්ත පරිසරයේ කටහඬින් මනුෂ කටහඬින් කෙලෙසෙන්න දෙන්න මේකේ නිසාරතාවයට පුළුවන් තරම් එකඟ වෙලා මේ නිසාරතාවයට කියනවා මිසක් ආයෙ ඒ නිහඬභාවය කැඩුවට පස්සේ ඒක මකන්න බෑ. මොනම හේතුවක් නිසාවත් තමන් කටයුත්තක් කරනකොට තමන්ගේ නිකුත් වෙන ශබ්ද වලට අහුම්කම් දීලා මේක ඊට වැඩිය අඩු ශබ්ද දූෂණයකින් කරන්න බැරිද කියන එක බලනවා නම් ගොඩාක් ක්ලේශී සත්‍යපත්ත. ඒක සත්‍යපත්ත කියන ලොකු රෝගලක් වෙනවා. වැඩක් කරනකොට සටපට නැතුව කතා කරනකොට තව කෙනෙකුට පමණක් ඇහෙන මට්ටමකට කතා කරලා කටයුතු කරනවා නම් ඒ සතියක් පිටුන පරිසරයටත් ලොකු උදව්වක් ඊට පස්සේ ඒ පරිසරය සකස් කරගත්තට පස්සේ කය අභ්‍යන්තරයෙන් සකස් කරගන්නදී සතර ඉරියව්වෙන් ඉඳගෙන ඉන්න ඉරියව්ව ඉස්සර වෙලා පෙන්වන ගතිය සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලිවම පේන්න තියෙනවා නමුත් මේක පස්සේ ඇති වෙච්ච අදහසක් කියලා සමහරු කියනවා මොකද මේ සතිපට්ඨානය පිළිබඳව සංස්කෘත භාෂාවෙන් තියෙන දේශනා සහ pāli භාෂාවෙන් තියෙන දේශනා බලනකොට pāli භාෂාවේ හැම වෙලාවෙම පරයන්ක ආනපන සති ඉස්සර කරලා පටන් ගන්නවා. නමුත් සංස්කෘත පදනමේ බලනකොට ඊටාම ගොරෝසු තැන් වලින් පටන් අරගෙන සක්මන වගේ දෙයකින් පටන් ගන්න ඉන්දේ ඉන්දේ ඉන්දේ ඉන්දේ සියුම් තැනකින් ඉවර කරනකොට සක්මන් පරියන්ක භාවනාව යොදලා දෙන්නේ පළවෙනි ආරම්භය නෙවෙයි කියලා සමහර මූලාශ්‍රවල තියෙනවා. නමුත් ලංකාවේ බුද්ධ ආගමේ පැහැදිලිවම පටන් අරගන්නේ පරියන්කේ. පරියන්කේ කියලා කියන්නේ හතර ඉරියව්වෙන් ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඉතින් ඒකෙදී අයිය අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව ගන්න කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සමාධියට බරගතිය වැඩි අවිචින හිතගෙන ඉන්න ඉරියව්ව යෝගාවචරය මුලින් බලාපොරොත්තු වෙන සමාධියට ඉච්ඡා ආධාරවකාරක නැහැ නිදාගෙන ඉන්න ඉරියව්ව බොහෝ විට නිින්දට බරයි. ඒ නිසා මේ දෙක අතරමැද තියෙන සක්මන පරියන්කේ තමයි සර්වචනසේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ සක්මනේ තියෙන විශේෂත්වය තමයි මේ සතිය පිහිටීමේදී ඒ ඉරියව්ව පැවැත්වීම සඳහා චේතනා අවශ්‍ය කරන්නේ. අචේතනිකව තියාගත්තට පස්සේ එහෙම ඉන්න එකයි තියෙන්නේ. ඒ වගේ අචේතනිකව ඉන්න පුළුවන් තවත් ඉරියව්වක් තමයි නිදා මේ සතපෙනේ ඉරියව්ව. නමුත් ඒක නිදිමත ගැටලුවට බැරි නිසා ප්‍රමාදයට බර නිසා අසත්‍යයට බර නිසා ඒක ආධුනිකයට මතක් කරලා දෙන්නේ ඒක නිසා අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාකාරගතව නිචීලති පල්ලංකම් උජුං කායම් පනිදාය පළක බඳ වාඩි වෙලා ඒ උඩුකය ඍජුව තියාගෙන කියන වචන වචනයෙන් වචනට කරුවත් යන තේ විස්තර කරලා තියෙනවා පරිසරය සහ තමන්ගේ ආධ්‍යාත්මික කය සකස් කිරීම ඉතින් ඒ නිසා සර්වචනාංශගේ අපි ඉස්සරහ තියා ගන්නවා නිතරම වගේ ඉඟිපිලිමයක් ඒකෙදි පේනවා මෙන්න මේකයි මේ ਸਰවඥාන්සි ආදාස් කරේ කියන්නේ. මේ ශාසනය සම්බන්ධයේදී මේ ආසනය තෛලියව හරියට සකස් කර ගන්නවා නම් ඒ ඉරියව්වේදී සම්පූර්ණ ත්‍රිකෝණාකාර කොටසක් සම්පූර්ණ පොළොව බදාන වාඩි වුණාට පස්සේ අද්දක tempat කිරීම සම්බන්ධයෙන් ਸਰවඥාන්සි මොනම විශේෂණයක්වත් කියලා නැහැ. ඒ නතර වුණාට පස්සේම තිබ්බට පස්සේ හැඩේ වෙන්න තියෙන්නේ මේ ට්‍රයිපෝඩ් එකක් වගේ නැත්නම් පිරමීඩ් එක හැඩේ තමයි තියෙන්නේ මේක තමයි ලෝකේ තියෙන බොහෝම කල්පවතිච්ච මේ මනුෂ්‍ය විසින් කොටන කලාවේ කොටනකින් සර්වචන්සේ වාඩි වෙච්චාමත් ඒක තමයි පෙන්නේ එහෙම නැත්නම් හුඹක් වගේ නැත්නම් චෛත්‍යයක ස්වරූපය නමුත් මේක ආදර්ශවත් ඉරියව් වුණාට හැමෝටම මේකට ඉන්න බෑ ඒ නිසා විශේෂයෙන්ම යෝග අභ්‍යාස නැත්නම් බොහෝ කල මේ කය සකස් කිරීමෙන් තමයි මේ ඉරියව ගන්න ඕනේ. ඒක නිසා ඒක හිතට කරදරයක් කරගන්න එපා. ඒක ඉන්න බෑයි කියන එක. නමුත් මේකයි ප්‍රශස්ත දේ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ පුරු ශේෂ්ඨ ලොකු ශේෂ්ඨයක් විඳ ගන්නට පස්සේ එහා පැත්තට නැමුණට මෙහා පැත්තට නැමුණට නැවත මේක සකස් කරලා තියා ගන්න පුළුවන්කම අනිත් එක චේතනා විරහිතව නඩත්තු කරන්න පුළුවන්. ඉතින් ඒ ටික අවස්ථාවක් පෑන නොහැර සරුවචන්සි දේශනා කරලා තියෙන නිසා ආධුනිකයෙක් වශයෙන් තමයි බාහිරයකට යනකොට සත්‍ය පිළිතුරට යනකොට මේ පරිසරය ආධ්‍යාත්මික වශයෙන් කය සකස් කර ගැනීමත් හැමදාම ගෞරවයෙන් කරන්න කියලා. ඒ කියන්නේ ඒ සඳහායි සිල් ගන්නේ ඒ සඳහායි අපි මේ නෑදෑමිත්‍රන්ගේ වෙන් වෙන්නේ ඒ සඳහායි අපි වස්තුන් භෝගෙන් වෙන් වෙන්නේ ඒ සඳහායි අපි මේ සියලු සත්‍ය සම්පත් අයින් කරලා ඉන්නේ කියලා හිත අලුත් කරගන්නවා. මේ හිතාලු කිරීමෙන් කරන්නේ මොකද? සතිය පිටවන්න අවශ්‍ය කරනවායි කියලා හොඳයි කියලා සර්වඥාන්සේ දේශනා කරපු මේ කොටස් ටිකට ආදාන උපකාර කරනවා. ආන්නේම හරිගස්සලා කියන්නේ පරිසරයට ගිහිල්ලා කාය සකස් කරලා ඉස්සල්ලාම කරන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිස් පාත්තනය. නැත්තම් මේකට කාය උපසනා කියලා කියනවා. කාය අනුගිය සිහිය කායගත සති කාග්‍යාසී බලනවා ඉස්ලාම බදාඩ ජීවිතයේ ආධුනික පැත්තෙන් බලනකොට මේ හිත කය කියන සීමාවේ ඇතුළේ නතර කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අසතිය කියලා කියන්නේ හිත කය කියන සීමාවෙන් පිට යන එක නම් ප්‍රමාදය කියලා කියන්නේ හිත කය සීමාවෙන් පිට යන එක නම් අප්‍රමාදය කියලා කියන්නේ කය ඇතුළේ නතර කරන එකයි. සතිය කියලා කියන්නේ කය ඇතුළේ නැස කරන එකයි කියලා ඒකට දෙන්න තියෙන පහසුකම් ටික තේරම දීලා බලනවා මේ පටල වාඩිලා හරි පැටි ගහලා වාඩිලා සහැල්ලු වාඩි වෙලා මේ සහැල්ලු ගතියේ මේ පණ තියෙන ගතියේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පාත් ගන්න පුළුවන් කියලා. ඉතින් මේක ලොකුම ලොකු ජයග්‍රහණයක් තමයි අපිට තමන්න පුළුවන් නම් මේ කය ඇතුලේ හිත පවත් ගන්න පුළුවන් නම් බාහිර දූප හිත ඇතුලට ගන්න ඒක මතක තියාගන්න ඕනේ පරියන්කේ සාර්ථක වෙන්න ප්‍රධාන ලක්ෂණයක් වෙන විදිහට කියනවා නම් කොච්චර තමයි භාවනාවේ ජීවුණත් කොච්චර භාවනා පිළිවෙත අධ්‍යක්ෂින් තිබුණත් මේ ටිකේදී ආධුනිකෙක් වගේ හැමදාම වාඩි වෙනකොට කයේ ශබ්ද පහසු සලසලා හරි පරිදි ගහිලා කයට හිත ගන්න එක වැදගත් පියවරක් විදිහට සලකනවා විශේෂම කමඨාන සූද්ධ කරන වෙලාවේදී මේ කුංචි ටික මම වාඩි වෙලා මගේ හිත මේ මානසිකාරය කායට ගන්න පුළුවන් වුණාද බැරිද කියන එක සඳහන් කරනවා නම් හොඳට අහගෙන ඉන්න කරණ තියෙනවා මේ ක්‍රමයකට යන්න දන්නවා කියන්නේ. එහෙම නැතුව අතරමඟ දේවල් වලින් කතාව පටන් අරගත්තොත් ඒක පැහැදිලිව පේන තියෙනවා. අනුපූර්ව ක්‍රමයේ කඩාගෙන තියෙන්නේ නැත්නම් මේ ආධුනික මනසක් නැහැ. නවක හිතක් නැහැ. ඉතින් ඒක ඒකට කියනවා ආධිකම්මික යෝගාචරය කියලා. ආධිකම්මිකයි කියලා කියන්නේ වැඩ පටන් ගන්න. මේක ලස්සන වචන මේ අපේ ළඟ සංස්කෘතියේ තියෙන ලස්සන වචන. ඒක හැම වෙලාවෙම ක්‍රියාත්මක කරනවා. ක්‍රියාත්මක කරලා මේ කයේ හිත පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක කිසිම රසයක් නැහැ. නමුත් ලොකු ආධ්‍යාත්මික වටිනාකමක් තියෙනවා. පිට බාහිරවක් තියෙන්නේ ඇතුළට හැරෙනවා කියන්නේ. ඉතින් මේක ටික වේලාවක් ඉඳ වෙනවා මේ කය අඳුරන්නේ නැති මම කවුද කියලා දන්නේ නැති ජීවිතයක් ගත කරන කෙනෙකුට හිත gedara ඇවිල්ලා ඉන්නවා. හිත gedara ආවනම් ඒකට හොඳට කියනවා මේ සහැල්ලුව විවේකීව gedට වෙලා ගත කරන්න. ගත කරන ගමන් ඒ gedara ඉන්න බවට පිට නොයන බවට මොකද්ද සාර්ථකයි? මොකද්ද Tamanට දැනගන්න පුළුවන් වෙන්නේ කියලා ඒ ගැන සැලකිලිමත් වෙනකොට ඒක එක විදියක ඉංගියක් තමයි මේ ප්‍රාණය තමයි ඉස්සරහට එන්නේ. චේතනා පූර්වක යමක් තමන් කරන්නේ නැත්නම් පන තියෙන බව ප්‍රාණයාමය නැත්නම් ආනාපානය මතුවෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකදී හොයාගෙන යන්න එපයි කියන්නේ. හුස්ම හොයාගෙන යන්න එපා. මොකද්ද මේ ඉඳගෙන ඉනකොට වැටෙන්නේ කියන එක ගන්නවනම් හරියටම කයට හිත ගත්තා වගේම තමන්ට උරුම තමන්ට දායාද වෙලා තියෙන අරමුණ මොකද්ද කියන එකත් හිතම තෝරගන්න. එනි මේ සරල භාවයේ කඩාගත්තොත් තමයි තමයි මේ හිත දැඩිවීම, දඬු වෙලා, ඩාඩිය දාන ගැටි, අරමුණ තියාගන්න ගැටි ගැටි, හිත දෙකට දෙකයි වරන ගැටි ඉන්නේ ස්වභාවික අරමුණට හිත වට ගන්න, යාලු කර ගන්න ධර්මයක්. ඒ නිසා හොඳට වාඩි වෙලා කයෙහි හිත පාස්තන ගමන් මේ කය ඇතුලේ මොනවද වෙන්නේ කියන එක හොඳට බලන්න හිටියොත් බොහෝ විට සිද්ධ වෙන ඒවා තමයි මේ පණ තියෙන බව ප්‍රාණයාමි නැත්තම් මේකට හුස්ම ආනපාන කියන වචන තමයි පාළිය සඳහන් කරන්නේ අනේක දැක්කොත් ඒක දැක ගන්න පුළුවන් වුණොත් මුදුවට මතක තියාගන්න කියන කායයෙන් ගන්න එක නෙවෙයි අර මම දැන් මෙතන කයි ඉන්නවා කියන වෙනුවට මේ හුස්ම දිහා බලන්න හුස්ම ආයාස කරන්නේ නැතුව ස්වභාවයෙන් වචන හුස්ම දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒක හොඳම සාක්ෂිය වෙනවා හිත දැන් තියෙන්නේ හිත මෙතන තියෙන්නේ හිත මගේ කය ඇතුලේ තියෙන එක. ඒ කියන්නේ මම දැන් මෙතන කියන එක තව හොඳට තීව්‍ර වෙනවා, තාතික වෙනවා. එතකොට අපිට ගන්න වෙනවා සතිය කියන්නේ මේ මම දැන් මෙතන කියන අත්දැකීම තමයි. අප්‍රමාදය කියලා කියන්නේ මේ වර්තමානයේ හිත පවත්වන එක තමයි. ඒ නිසා මේක හොඳම සාක්ෂියක් කරගන්නවා මම දැන් මෙතන. මම ආශ්වාස කරන ප්‍රශ්වාස කරන නිසා මේක දිගේ හිතන තාකල් අකණ්ඩ සතියක් අකණ්ඩ අප්‍රමාදයක් පවතිනවා කියලා මේක තමන්ගේ ජීවිතය කරන කරපු උත්කෘෂ්ඨම පින්කම විශාලම දක්ෂකම විශාලම කුසලතාවය කියලා කල්පනා කරගන්න පුළුවන් නම් හොඳ පදනමක් සකස් වෙන භාවනා ජීවිතයකට මේක සකස් කරගන්න බැරි වුණොත් තමයි මේ ටික සකස් මේ අවුල් කරගත්තොත් තමයි ওই භාවනා ජීවිතේ ඉස්සරහට එන්න තියෙන සංකීර්ණතා ගොඩක් තියෙනවා. ඒ නිසා මෙතෙන් ආවට පස්සේ මේ පසුබිම සකස් කරගන්න එක පිටේ සකස් කරගන්න එක ඉතාම වැදගත්. ඒ සඳහා පරියන්ක කීපයක් අප කරන්න උනත් බය වෙන්න එපා. විශේෂයෙන්ම ආධුනිකයෝ පරියන්ක කීපයක් අද කරක් කමන්නේ. මේක සහතික කරගත්තොත් ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් මෙතන ඉන්න සමහර භාවනාවේදී ටිකක් ඉස්සරහට ගියත් වැඩි හරියක් කියනවා. ඉතින් ඒ ඇත්තන්ට ආධුනිකයටත් ගැළපෙන විදිහට විතරා මම කතා කළොත් යම් කිසි කෙනෙකුට විශේෂයෙන්ම අපි දෙවෙනි තුන්වෙනි දවසේ පරියන්කේ යනකොට මේ භාවනා වැඩමුළුවේ යනකොට මේ ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන මේ ආශ්වාස ප්‍රශ්වාසය ආරම්භයේ පටන්ම නොදැනෙන මට්ටමකට බයි. සිවුම් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේක මේ ආශ්වාසය මේ ප්‍රාශ්වාසය කියලා තෝරගන්න බැරි මට්ටමට පරියන්කේ මුලදීම ඉතින් අන්නේ එහෙම යෝගාවචරයේ ඒ ස්වභාව සිද්ධව මතුවෙන ති ආසර්වසාසේ ඇති කරන්න උත්සාහ කළොත් ඒ වෙන් කරලා අඳුර ගන්න බැරි එක වෙන් කළ මෙනෙහි කරන්න පටන් අරගත්තොත් ඒක අහුලකට හේතු වෙන්නේ. ඒක නිසා යම් අවස්ථාවක නවීන කෙනෙක් හෝ වේවා ප්‍රවීණ කෙනෙක් හෝ වේවා වාඩි වෙනකොට හොඳට හිත අරමුණේ පිහිටියා නම් ඉඳගෙන ඉන්න එකේ හෝ ආස්වාස් ප්‍රසවාසයේ ඒක පුළුවන් තරම් නඩත්තු කරන්න. නඩත්තු කරනකොට ආධුනිකයෙකුට උගක් වෙලාට වෙන්නේ ඒ ගොරෝසු එහෙම නැත්නම් ඕලාරික ආස්වාස් ප්‍රසවාස දැක ගන්න පුළුවන් වෙනවා. ඒ සබකෝල ගතිය නිසායි ඉස්ලාම තමන් හුස්මත් එක්ක ආහාද වෙනකොටයි ඉස්ලාම තමන් කයත් එක්ක ආහාද වෙනකොටයි. එහෙම මතුවෙනවා නම් තමන මේ ආස්වාස්ය මේ ප්‍රසවාසය කියලා ගුරුසු ආස්වාද ප්‍රසවාස දෙක දැක දැනගන්න වෙන්කොට දැක දැන ගැනීම සඳහා යෝගාවචරයා තමන්ගේ භාවනා මනස්කාරය මෙහෙවන්නේ. නමුත් පටන් අරගන්න වෙලාවෙදීම කීකරු වෙලා තියෙනවනම් මේ දෙක වෙනසක් වශයෙන් දැක ගන්න බැරි නම් ඒක අලුතෙන් අමෝරාවෙන් අවශ්‍ය ගන්න යන්නේ. සමහර විටක ඉන්න පුළුවන් ආධුනික යෝගාවචරය බව පටන් ගන්නකොට බොහොම ආනාපාන කීකර වෙලා තියෙනවා. සංසිඳිලා තියෙනවා. නැත්නම් මේ ආස්වාද මේ ප්‍රසවාස කියලා වෙන් කර ගන්න බැරි වෙනවා. එහෙම තියෙනවනම් ඒක මතු කරගන්න අදහසෙන් ආයාස කරන්න එපා. ඒක දෙපැත්තකින් සාධාරණීකරණය කරන්න පුළුවන් එකක් තමයි. එimhe සංසිඳීම භාවනාවේ යම් තල තුනක්. ඒක ආයතන පතරක්. දෙක ආස්වාද ප්‍රසවාසයේ වැටුණාට ආනපානෙ වැටුණාට මේ ආස්වාසි මේ ප්‍රසවාසි කියලා වෙන්කොට හඳුනගන්න බැරි ගැතිය සමත යෝගාවචරයට ආවේනික ලක්ෂණ. සමත යෝගාවචර හුස්ම ගන්න බව දන්නවා. හැබැයි මේක මේ ආස්වාසිය මේ ප්‍රසවාසිය නෙවෙයි. මේ ප්‍රසවාසිය මේක ආස්වාසිය නෙවෙයි කියලා සාංශුද්ධ එන්නේ නැහැ. ඒ જાති දෙගොල්ලටම මේක වෙන් කරන්න ගන්න උත්සාහය කරදරයක් වෙන්නේ තියෙනවා. ඒක නිසා තමයි මේ දෙක වෙන් වෙලා පේනවනම් වෙන් කරලා උත්සාහ කරන්න වෙන් කරලා දැක ගන්න උත්සාහ කරන්න වෙනේ කිරීම මාර්ගය. මේ ආස්වාසිය මේ ප්‍රසවාසය කියලා මෙනේ කිරීම මාර්ගය. එහෙම නැත්නම් සාමාන්‍ය ටික වෙලාවක් යනකම් මේ ආස්වාද ප්‍රසවාස දැනෙන නිසා දැනෙනවා දැනෙනවා කියලා මෙනේ කරනවා. මේ දෙකටම පොදු ආස්වාද ප්‍රසවාස කියන්නේ නැතුව දැනෙනවා දැනෙනවා කියලා මෙනේ කරනවා. හැබැයි හොඳටම දන්නවා Tamanට දැනෙන්නේ මේ මුළු කය ඉන්න ගතියද නැත්නම් ඊටදී සූක්ෂම වෙච්ච ආස්වාද ප්‍රසවාසයක්. ඒ කොයි එකම සත්‍යතාවය. කොයි එකම අප්‍රමාද ගතිය තියෙනවා. අන්නේ යනකොට විපස්සනාට බර කෙනෙකුට බොහෝ විට අරසකාරයෝ කියන්න පුළුවන් මේ වගේ විස්තර වැටෙන්න ඔබ කියන ගතිය වෙන්නේ. තාම සූක්ෂමව මේ ආස්වාද ප්‍රසවාසයේ කය යන ආවල් තමයි සිද්ධ වෙන්නේ. මේ වෙන්නේ ආස්වාසය ඒක ප්‍රසවාසය නෙවෙයි. මේ වෙන්නේ ප්‍රසවාසය ඒක ආස්වාසය නෙවෙයි කියලා හඳුට කැඳේ කලපිට වගේ තේරණ ගතිය කියනවා. ඒ විපස්සනා නැඹුරුව කියන එක. අන්න එහෙම තියෙනවා නම් ඒකට පොඩි උදව්වක් එනවා. ඒ අනුව හිතට බද්ධ ගන්න ඕනේ මේ ආස්වාද ප්‍රසවාසය කියන එක සිද්ධ වෙන්නේ උඩුකය. ඉතින් එහෙමනම් යටිකය මේකට අමතක කරලා හිත ගන්නවා උඩුකයට. අනේල උඩුකය සිද්ධ වෙන මේ ක්‍රියාවලිය කිසිසේත්ම බලපෑම් කරන්න යන්නේ නැහැ, චේතනා කරන්න යන්නේ නැහැ, ලොකු කරන්න යන්නේ නැහැ, පොඩි කරන්න යන්නේ නැහැ, දීර්ඝ උෂ්ම ගන්න යන්නේ නැහැ, කෙටි උෂ්ම ගන්න යන්නේ නැහැ. වෙනදී බලාගෙන ඉන්නවා මේ ආසල් ප්‍රසල් වශයෙන්. එහෙන් බලන ගමන් හිත ඉඩ දෙනවා නම් හිතේ ඉඩක් තියෙනවා නම් තව එකලස් කරන්න පුළුවන් නම් උඩුකයෙත් වැඩියෙන්ම හුස්ම වදින තැන, හැපෙන තැන, පිටිමැදෙන තැන ඉතාමත්ම ඉවසිල්ලෙන් බලලා ඒ තැන අල්ලගත්තොත් ඒක විපස්සනා කරන යෝගාවචරයාගේ තාම සූක්ෂම එකලසක් පාඩපත් වෙනවා. එක එකනාගේ හැපෙන තක් වෙනස් සාමාන්‍යයෙන් කියනවා මේ ආශ්‍යා කරගෙන ඉන්න මිනිස්සෙයින්ට හුස්මරල්ලේ නාසිකාග්‍රේ දැනෙනවා කිව්වහම ඒ අත්තන්ට ඉතින් දෙකම වෙන්න පුළුවන් මොකද බටහිර පන්නේ ඇත්තන්ට ගොඩක් වෙලාවට මේ හුස්ම අහුවෙන්නේ නැති කතියක් දන්නව ප්‍රධානම දේ ආශ්වාස ප්‍රශ්වාස කියලා නමුත් ඒක උලන් නාස්පුඩු පුරවාගෙන යන ගතිය තේරුම් ගන්න තරම් සූක්ෂම මදි නිසා හරි වෙහෙසකටපත් වෙනවා අරගෙන අහු වෙන්නේ. මම හුලං අල්ලනවා. එහෙමනම් එතන බැන්නම් කොහෙද බලන්න කියලා බලනකොට ඔය උදරේ පිම්බීම හැකිලිම සිද්ධ නැහැ. මොකද ආශ්වාසයේදී සිදු වෙන්නේ එක බෙල්ලක හැඩයට ප්‍රස්ථාරයක් උඩට නැගලා වැටෙන එක. ප්‍රස්වාසයේ තායසරයක් කියලා වැටෙන එක. පිම්බීම හැකිලිමේදී පිම්බීමේදී උඩට කියලා පල්ලයට එකක් යනවා චක්‍ර දෙකක් වෙනකොට එක චක්‍රයක් යනවා පිම්බීම හැකිලිම දෙකටම එකක් ඒ නිසා ඒක වැටෙන ගතිය වැඩි ඉතින් මේ නිසා ගුරු මැච් ක්‍රමේදී ආනාපාන වැටෙන්නේ නැහැ කියන පොඩි චක්‍ර දෙකක් වෙනකොට ලොකු එක චක්‍රයක් ඒ වෙනකොට මේ ප්‍රතිස්ථාපනය කරලා මේ උදරේ පිම්බීම හැකිලිම ක්‍රමය හම්බෙලා තියෙනවා නමුත් දෙකටම සිද්ධ වෙන්නේ දෙකටම පදනම් වෙන්නේ මේ වායු පොට්ටහප ධාතු. ආශ්වාසයේදී චක්‍ර දෙකක් යනවා. පිම්බීම ඇකිලේ ලොකු එක චක්‍රයක් යනවා. ඒ නිසා නොතේරෙන කෙනාට ඒක අල්ලන්න තියෙන ඉඩ වැඩි. ඉතින් පිට ඇත්ත වශයෙන්ම මොන වෙනසක් ඒක නිසා ඒ වෙනකොට උදේ පිම්බීම ඇකිලිම තියෙන කෙනා අවධානය යොමු කරන්නේ. පිටකණිය වැත්තට නැත්තම් මේ පපු ඇටේ දිහාවට ආශ්වාස ප්‍රශ්වාසයේ ආනාපාන කරන කෙනා නාසිකාග්‍රේ හෝ උඩුතොලේ වෙන්නේ කියලා. හැබැයි මේ දෙක මෙහෙම විශේෂණය කරලා කිව්වට මේ දෙක අතරමැද ඕනම තරම් තම තමන්ගේ ශරීරයේ පිහිටීම අනුව වෙනස් වෙන්න පුළුවන්. උගුරේ වැටෙන හැට්ටෝ ඉන්නවා. නාසය ඇතුලේ දින කුරේ නැමෙන තැන වැටෙන හැට්ටෝ ඉන්නවා. පපුව සාමාන්‍ය වලට පහළට වෙන හැට්ටෝ ඉන්නවා. මේ හැම එකකදීම ප්‍රායෝගික වෙන්න මූල ධර්ම ඉස්සර කරගන්න යන්න. ආනේ වැටෙන තැන හිත තියෙනවනම් ලාභයක් හම්බ වෙනවා. ඒ තැන විතරක් හිත දෙල මුළු කයම අමතක කරතේ. මුළු කයට කයෙන් නඩත් වෙන්නේ නැරලා කුෂ්ම සිද්ධ වෙන තැන ප්‍රාණයාමයේ ආශ්වාස ප්‍රශ්වාස සිද්ධ වෙන ප්‍රකට තැන හිත තියාගෙන හිටියොත් අපි මේ සමතියදී කියන මේ ඒකාග්‍රතාවයට එක තැනට යොමු කරන ගතියට පොඩි උදව්වක් වෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරයේකට මේ ආස්වාද කටයුත්ත වෙනකොට ප්‍රශ්වාසය සිදු වෙන්නේ නැති බව තේරෙනවා. ප්‍රශ්වාස කටයුත්ත වෙනකොට ආශ්වාස කටයුත්ත සිදු නොවන බව තේරෙනවා. ඉතින් මෙතනදී තව මූල ධර්මයක් මතු කරගන්න පුළුවන්. අපේ හිත යම් තැනකට සතිමත් වෙනවා නම් ඒ සතිමත් වීමේ කාර්යක්ෂමතාවයට හා සාපේක්ෂව අනිත් දේවල් පිළිබඳ අසතිමත් වීම අනිවාර්යයි. යමක් පිළිබඳ අප්‍රමාදයේ යෙදුණා නම් ඊදිච්ච දෙයට අප්‍රමාදේ කොච්චර සාර්ථක වෙනවද ඒකට අනිතව ප්‍රමාදයට ලක් වෙනවා. ඒ නිසා මේක මෙතෙන්දි දාන්න පුළුවන් හොඳට ආස්වාස වේලාදී ආස්වාසය සතියට ලක් වෙනවා අප්‍රමාද ලක් වෙනවා ප්‍රස්වාසයේ 100%ක්ම අමතක වෙනවා. මුළු කය 100%ක්ම අමතක කරන්නේ. එතකොට කය පිළිබඳ අසතිය තමයි අපේන තන පිළිබඳ සතිමත් වීමේ තීව්‍රතාවය එන්නේ. ප්‍රසවාසය පිළිබඳ අසතිමත් වීමෙන් තමයි ආශ්වාසය පිළිබඳ හොඳ දිතුලන සත්‍යයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්වාසයට යනකොට ආශ්වාසය සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන් ගැතිය තියෙනවා. අරමුණ ඒ තරම් ඉක්මනින් ශීඝ්‍ර වෙනස් වෙනවා සති ධාරාව අඛණ්ඩව ගමන් කරන ගතිය. ලොකු මේ සෙල්ලකාර වැඩක්. ලොකු සර්කස් එකක්. නමුත් මේක ක්‍රියාත්මක වෙන්න වෙන්න වෙන්න වෙන්න යෝගාවචරය ඇති කරගන්න ඒ ක්‍රම සහ විදි සති ධාරාවයකට ප්‍රවත්නකොට ආස්වාද ප්‍රසවාසය මාන ප්‍රසවාසයෙන් ආස්වාසය මාන වෙනවා ඒ මාරු වුණත් හිත කඩා ගන්න තු සත්‍ධාරා පවත්තන්න පුරුදු කරන යෝගාවචරය අර ඇති කරගත්ත සති මාත්‍රාව චිත්තක්ෂණ කීපයක් පවත්තන්න දක්ෂකම ඇති කර ගන්නවා හරියට පයක් කොසලා පයක් කියන්නේ ඉගෙන ගන්න දරුවා පියවර හත අටක් එක දිගට යන්න උත්සාහ කරනවා වගේ. ඉතින් එතකොට යෝගාවචරයට මුල් පරියන්ක කීපෙදී ගොඩාක් මේ සතිය හරහා ආනාපානයේ තොරතුරු වගේක් ලැබෙන්න පටන් ගන්නවා. ආනාපානයේ තොරතුරු වලින් මමයා කවුද කියන එක අපි ආනාපාන විතරක් අඩු කරලා ආනාපානය දැනගැනීමේ මම කියන්නේ කවුද කියන එක යෝගාවචරය අත්දැකීමකට ලක් කරනවා. ඒක ඇත්තටම කිසිම අපිට ඩිප්ලෝමාවක්වත් PhD එකක්වත් උපාධියක්වත් මොනක්වත් දෙන්නේ නැති වුණාට අපි මේක අමතක කරන කරන තාක්කල් අපි මනෝලෝකික ජීවත් වෙන බවක් අපි ජීවිතය කියලා හඳුනාගෙන තියෙන්නේ හීනයක් බවක් තියෙනවා. මේකට ආපු දවසේ තමයි අපි ඉස්සල්ලාම අර ජීවත් වෙන්න පටන් ගත්තා. ඒක නිසා එක චිත්තක්ෂණයක් හරි ගමන්නේ පරියන්ක ඇතුළතදී තමන්ගේ කායත් එක්ක වර්තමාන මොහොත ගත කරන්න පුළුවන් නම් අන්නේ ගත කරන වෙලාවේදී ඇති කුසලතාවය ඒක ඇති පින ඒක ඇති දක්ෂතාවය කිසිම කෙනෙකුට තමන් වෙනුවෙන් කරලා දෙන්නත් බෑ. තමන් කොච්චර දක්ෂ වුණත් ඒක තව කෙනෙකුට දෙන්නත් බෑ කියලා දෙන එක විතරයි කරන්නේ. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් කවදා හෝ වටහාගත්ත ජීවිතේ වටිනාම දේ තමයි තමන්ට තමන් කරන මෛත්‍රිය තමයි කරුණාව තමයි වටිනා දේ මේකයි කියලා මේ ජීවිතේ මේ මොහොත ජීවත් වෙන කියලා ඒක ඒ පුද්ගලයාගෙන් හොරතම් කරන්න හෝ ඒ පුද්ගලයන් තුරන් කරන්න පුළුවන් කිසිම බලවේගයක් ලෝකේ නැහැ. ඒක මනුස්සයාට හම්බ වෙන හැම මනුස්සයෙකුට හම්බලා තියෙන මූලික මානව අයිතිවාසිකමක්. යම් කෙනෙක් දන්නවනම් මේ කවුරු මොන જાති කරා මට කරන්න තියෙන මේ මොහොතේ ඉන්නේ කියලා මට මේ මොහොතේ ඉඳ දෙන්න බැරි වෙන්න මෙතන කිසි කෙනෙකුට මට බලපෑම් කරන්න බෑ කරන්න පුළුවන් වෙන්නේ අඬහව ගන්න විතරයි පුළුවන් වෙන්නේ නාඩ ගන්නත් නෙක විතරයි මේක පවත්ීමේ හැකියාව මගෙන් තුරු තුරන් කරන්න පුළුවන් ශක්තියක් ලෝකේ නැහැ ඒ තරම්ම සතිය බලවත් සියලුම කෙලෙස් ධර්ම පුංචි සතිය හරීම බලවත් හැබැයි ඒකට තමයි සත්‍ය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ ඒ සඳහා මුළු ජීවිත පරිත්‍යාගය කරන්න ඕනේ කරලිවල කෙලස් වල තියෙන තුච්ඡ භාවය කෙලස් වල තියෙන කොම්බේ ඒක ආරපද්ධතිය නැති බවත් සති මාත්‍රාව සංසාරේ පුරාවට කෙලස් කරගෙන ආවත් සති මාත්‍රාව තේරුම් ගත්ත දවසේ වජ්‍රමය කඩුවක් වගේ දීමන්තිලින් හදපු කඩුවක් වගේ ඕන කෙලසක් පන්නේ මේකට ගිය ගමන් මේ පුද්ගලට නිවනේ තියෙන රසය නිවනේ තියෙන අභීතකම පෞරුෂත්වය ඕන දෙයක් විනිවිද දකින්න පුළුවන් ගතිය ඒ සත්‍ය මාත්‍රාව තුළ තියෙනවා නමුත් අපිට වෙලා තියෙන්නේ අර බාහිරේ තියෙන දුර්වලහි කෙලෙසයිතේ සමාදන් වෙලා මේ සත්‍ය මාත්‍රාව සමාදන් නොවන නිසා ඒ චයන පෙළෙන ජනතාවක් වඩපත් වෙලා තියෙනවා පෙළෙන්නම් වඩපත් වෙලා තියෙනවා කවදා හෝ මේ සත්‍ය මාත්‍රාව ජීවිතේ පිට කොන්ද කරගත්ත දවසේ පොඳුයට පෙර කරගත්ත දවසේ ඕන කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් ඕන කෙනෙකුට පුළුවන් නම් මේ කඩපන් එතෙන්ට යනකම්ම ගිය දවසට තමයි මේ මනුස්සකම කියන අපිට තේරෙන්නේ වගේම මේ සර්වචනාච අවුරුදු 2600ක් ඈත ඉඳගෙන අපිට ලං වෙන හැටි ධර්මයේ හරහා ලං වෙන හැටි අපි සුපටිපන්න බුදේට කිට් වෙන හැටි ඉතින් එක මාත්‍රාවක් එක සති මාත්‍රාවක් එක පරිණතයකට ගත්තත් අනිද්දාත් අධිෂ්ඨාන කරන්න ඕනේ මගේ පෙරපින් කරලා තියෙනවා නම් මට මේක තේරෙනවා නම් මම මේකට කාය ජීවිත නිර්පේක්ෂ කරනකට මාත්‍රා දෙකක් සති චිත්තක්ෂණ තුනක් හතරක් පහක් හයක් එක දිගට පවත්වන්න උත්සාහ කරුවොත් මේ ලෝකේ ඉගෙනගත්ත දේවල් අහක දාන්න ලැබෙන්නේ හැම ශිල්පයක්ම වැදගත් වෙනවා. හැබැයි ඒකේ ප්‍රයෝජනය කරන්න වෙන්නේ වෙනමම වෙනමම ආකාරයකට තමන්ගේ ශිල්පීය දැනුම පාවිච්චි කරන්නේ. කාමයට නෙවෙයි, ලාභයට නෙවෙයි, සත්කාරයට නෙවෙයි, කියාපාණ්ඩට නෙවෙයි, මාන්නකාරකම් කරන්නේ නෙවෙයි. සතිය සඳහා. එතකොට හැම ශිල්පයක්ම ගන්න කියලා. එතකොට මෙතෙන්දී ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. මෙතෙක්කල් පාවිච්චි කරපු හැම උපකරණයක්ම සතිය දිනු කරන පාවිච්චි කරන්න පටන් අරගත්තොත් තේරෙන පටන් අරගෙන ඉන්දියට සර්වඥාන්තේ වගකීම එන්නේ එන්නේ අඩු වෙනවා. තමන්න තමන්ගේ වගකීම එන්න පටන් ගන්න. ඒ නිසා භාවනා කරගෙන යනකොට අපි ආසන්නම එල්ලේ වශයෙන් තියාගෙන ඉන්නේ කුමක් බලාගෙන භාවනා කරනවා කියලා මේ සති මාත්‍රාව සති චිත්තක්ෂණය සති චිත්ත tattvaය එක චිත්තක්ෂණයලා දෙකට දෙකේ ඉඳලා තුන තුනේ හතර දක්වා ඉතාම බැගෑපත් යාපෝ වීමක් කරන්න ඕනේ අනේ මට මේක සති මාත්‍රාව චිත්තක්ෂණය දෙකකට තුනකට හතරකට කියලා ඒ ලැබෙන සෑම තැනකදීම පිරිච්චකම සන්තුෂ්ත වෙන ගතිය සතුට වෙන ගතිය ඇති වුණොත් ඒ යෝගාවචර සාසන සම්පත්තියක් වෙන්න පටන් ගන්නවා ඒ විචකල් ජීවිතයේ තිබුණු ආසාහන මානසික ආතති නෑ බෑ මම කාලකන්නේ මට හරක හරි කියන මේක හරි කියන කියන වෙනුවට රැකින් දෙයක් විසුරු කරන්න දෙයක් හම්බ වෙනවා. ඒ නිසා ඒක තේරුම් ගන්න ගොඩක් කල් යන්නේ. නමුත් මේ අපේ දින සංකල්පා වැඩිකම නිසා අපි මේ පැහිය වෙන්න හදන නිසා මේ පොඩි දේ කරගන්න බැරුව සමහර වෙලාවට මම දන්නවා භාවනා ජීවිත අවුරුදු 20 30 ගත කරලා තියෙනවා. එක එක ගුරුවරයෙක්ට කරලා තියෙනවා එක එක භාවනා ක්‍රම කරලා තියෙනවා තාම දන්නේ සති මාත්‍රාව කියන එක වර්ගය නම් කරන්න දන්නේ නැහැ අර්ථකථනයක් දෙන්න දන්නෙත් නැහැ මේ භාවනා කරන්නේ ඒක දිනු කරන්න කියන එක දන්නෙත් නැහැ නානා ප්‍රදේවල් මේ අභිඥා ගැන කතා කරනවා සමාධි ගැන කතා කරනවා අර්ග ගැන කතා කරනවා මේක ගැන කතා කරනවා එතකොට වෙන්නේ මොකද මේ අවශ්‍ය කාරණාවෙන් පිටපයි ඒ නිසා මම නැවතත් මතක් කරනවා මුලින්ම කියපේක මේ දවස් හතේම අපි උත්සාහ කරන්නේ මේ සති මාත්‍රාව කියන එක සති චිත්තක්ෂණය කියන එක අප්‍රමාදය කියන එක ඉතාමත් වටින දෙයක් බවත් ඒක කොහොමඩක්වත් දැනටමත් Taman ළඟ තියෙන එකක් බවත් මේකට මූලිච්ච වෙලා ආපాతගත වෙලා මූණට මූණ දාලා ඒ මූණට මූණ දාලා ඉන්න වෙලාවක Taman දන්නවා මම දැන් ඉන්නේ සතියෙන් කියලා නිවන් දැක්ක වගේම සතුටුයි. එච්චරයි කියන වෙන වචන නෑ ඒක නිවන වගේම සතුටු වුණොත් සත්‍ය මාත්‍රාව Tamanට මිත්‍ර වෙන්න පටන් ගන්නවා. සතිය Tamanගේ වේගය දැම්ම අඛණ්ඩ භාවයේ පවත්න මේ සතිය තියෙද්දී සද්ධාව ගැන කතා කරන්න ගත්තොත් සමාධිය ගැන කතා කරන්න ගත්තොත් ප්‍රඥාව කතා කරන්න ගත්තොත් මේ සතිය පුදුමාකාර දුම්මන තත්යකට දුම්බුසු තත්යකට පත් වෙලා පසුබාන මම දන්න විදිහට උගාක් යෝගාවචර කරන මේ සතියට කොනහන මේ নানা ආකාර දේවල් ඉල්ලන්න ගිහිල්ලා සතිය කොනහනවා එතකොට සතියට අර පිපිච්ච ස්වරූපෙන් ජයග්‍රහී ස්වරූපෙන් ඉදිරියට යන්න හම්බෙන්නේ මම මේකට පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව කතා කරන්න හදන්නේ. ඔය පක්ෂග්‍රාහීව කතා කරනවා මේ සමාධිය කියන කෑදරකමයි ප්‍රධානම බාධාව කියලා මම කියනවා. සමාධිය කියන කෑදරකම නිසා සතියට කියවහනවා මේක ශාප වෙන වැඩක්. විශේෂයෙන්ම ඒක බලපානවා පරියන්කෙන් පිට ගිය ගමන් සක්මන්ට ගිහම එදින දවඩවලට ගිහම සමාජයක් අපිට කතා කරන්න වෙන්නේ අපිට ඕන කරගෙන සත්‍ය වන්නේ විතරයි. ඉතින් මේකේදී උත්කෘෂ්ඨ අවස්ථාවක් හම් වෙනවා පරියන්කේ ඉන්නකොට. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ආනාපානි වාංගු කරගෙන ඉන්නේ ඊයෙන් කරදර නොවන විදිහට මේ සති මාත්‍රාව කියන එක එක දිගට පවත්වලා ගිහිලා හුස්ම රැලි කීයක් නැත්නම් තප්පර කීයක් විනාඩි කීයක් වෙනදී අස්පනා අපිට දැක දැක දන දන මේ සතිය පවත්වන්න පුළුවන් ද කියනනම් ඒක තන්නේ ක්‍රම තමංගේ ප්‍රගතිය ප්‍රගමණය මේ සති මාත්‍රාව චිත්තක්ෂණ ගානේ සහ හුස්ම රැලි ගානේ විනාඩි ගානේ තප්පර ගානේ කියන්නේ. ආන් එහෙම කටයුතු කරන්න යනවනම් ඒ යෝගාවචරයට ඇතුළත විශ්වාසය තියෙනා වගේම තවත් පැත්තකින් මේකට සාක්ෂිය ගන්න පුළුවන් ආනාපාන පිළිබඳ මෙලෙක් නොදැක්ක පැතිකඩ රාශියක් මතුවෙන්න පටන් ගන්නවා මේක ක්‍රම දෙකකට විස්තර කරනවා ආනාපාන විස්තර කරලා ඇති සතහන සහ ආනාපාන විස්තර කරලා ඇති ආකාර විශාල වශයෙන් ඉන්න පටන් ගන්නවා අපි කියනවා ආනාපාන කියන එක නූලක් වගේ ආනාපාන කියන කොන්චිලාවක් දෙන්නා වගේ ආනාපාන කියන එක දොරක් පැනෙනවා වගේ ආනාපාන කියන එක දුමක් එළියට යනවා වගේ විවිධ සටහන් මාර්ගයෙන් අපිට සංවේදනය කරන්න පුළුවන්. ඒ සටහන අලුදේ ඉඳ ගන්නකොට මෙතන මෙතන මාරනවා, දවල් ඉඳ ගන්නකොට මෙහෙම මාරනවා, මැදදී මෙහෙමයි විවිධ ආකාරවලට යන්න පටන් ගන්නවා. එතකොට ආනපනේ බොහෝ වෙලා පරිවර්තන බලාගෙන හිටියොත් සතිය යුක්තව ඒකේ සටහන් සහ ආකාර වැඩිම වැඩිම එකතු වෙන්න එකතු වෙන්න එකතු වෙන්න යෝගාවචරය ආනාපානෙට හිත මෙනෙහි කරන හිත එන්නේ එන්නේ එන්නේ සමීප වෙන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ උත්සන්න වෙන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ එන්නේ ආසන්න වෙන්න පටන් අර ගන්නවා. ආසන්න උත්සන්න වෙන්න වෙන්න වෙන්න පිටට පුදුමාකාර විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයක් එන්න පටන් ගන්නවා. අද කාන්දමවත් ලං කරනවා වගේ එහෙම නැත්නම් විශාල විද්‍යුත් චුම්බක ශේෂ්ත්‍රයකට ඒක ලං කරනවා වගේ ආනාපානයත් එක්ක සමීප වෙනකොට සීමාවක් නැහැ. හරියටම කියනවා නම් මේ දෙක එකිනෙකට බැස ගන්න විදිහට ආලිංගනය කරන මට්ටමට යනවා සමතේදී වගේ සම්පූර්ණ බැස ගැනීමක් වෙනවා. හැබැයි විපස්සනාදී සමතයක් හා සමාන දෙන්න අතර එකිනෙක සමීප වෙලා සමීප මේ අපිටෝ විය කියලා කියන අර්පණාවක්සේ අර්පණාව කියලා ඇතුළට බැස ගන්නවා. ඇතුළට බැසගත්තොත් හිත හිරි වැටෙනවා. මේක හිදි වැටෙන්නේ දෙන්න අසුරක් පවත්නවා හිතේ අවදිය බිඳ ගන්න නැතුව හිතේ සජීවී බව හිතේ විමසුම් නොවන විමර්ශන බුද්ධිය සම්මා සංකප්පය මිදින් නැතුව ධම්ම අරමුණත් එක්ක බැඳුනා කියන තේරුම ගන්න. එතෙන්දී ඉතින් යහ එතට යනකම් එතන ගියාට පස්සේ යෝගාචර සෑහෙන ආරක්ෂාවකට වැටෙනවා. ඊට පස්සේ හරි ලේසි භාවනාව විස්තර කරන එක. මොකද මෙතන යනකම් යෝගාචරක මේ දෙක ඉතාමත්ම සමීප වෙනවා නම් ආනාපානේ හැම සතහනක්ම හැම ආකාරයක්ම හැම මුණකක්ම දැක ගන්නා සුළුවට මම යන්න ඕනේ ඊයේ මෙතෙන් එනකන් ගියා මම ඊට ඉස්සරහට යන්න ඕනේ ඊයේ මෙච්චරක් දැක්කා ඊට වැඩි දකින්න ඕනේ කියන ඒ අනුග්‍රහය දෙනවනම් හැම පරියන්කයකදීම යෝගාවචරය ඉල්ලමක් අඩන මිනිසෙක් වගේ අලුතෙන් අලුතෙන් මේ ගොඩ ගන්න මේක දකින්න දකින්න දකින්න තමයි ආනපනෙ බුදුහාමසඟ වචන කරන 11 ආකාරයෙම තියෙන පුළුවන් ආකාර සියල්ල දැනගන්නවා. ඒකට කවදාකවත් ආනපනෙ වෙහෙසකටපත් වෙන්නේ ආස්වාසේ ආස්වාදයක් වෙන සම්පූර්ණ හැම හුස්මකම පුදුමාකාර තොරතුරුකමක් තියෙනවා. ඒක හරියට කියනවා නම් අනුහරා අංශු පර අනුහරා පරමාණුහරා අංශුහරා ගිහිලා අන්තිමට පාටිකල් ෆිසික්ස් වලට ගිහිලා ඒකත් කඩන්න කියා වගේ අන්තිමට යම ශක්තිය වලට යනකම් හිත කියන එකයි අරමුණ කියන එකයි දෙකම එකට වෙලා සමාන වේගයෙන් වැඩ කරන්න යනකොට එතෙන්දී සක්කාය දිට්ඨිය කියන එක මම කියන බේස් එක නැත්නම් මම කියන මූල ධර්මයේ එතෙන්තම මම කියන ඉඳගෙන මේ මනින්න ගති මොනවද ඕ වෙන්න පටන් ගන්නවා. දී වෙලා යන්න පටන් අර ගන්නවා. එතකොට නිකන් දුන් කටයක් මුහුදට දැම්මා වගේ ගිය වුණා වගේ අර අනන්‍යතාවය නැති වෙනවා. මම ලුණු කැටේ කියලා තිබුණ එක නැති වෙලා මුදල් කියුණා වෙනවා ගංගානන්ද ගංග ගිහිලා මුදල් කියා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා භාවනාව යනවා හැබැයි ඇතුළත පිටත කියන සීමාවල් කඩලා කරනවාද කෙරෙනවාද කියන එක සීමාව කඩලා වෙච්ච දේ කියන්න පුළුවන් ගැතිය සම්පූර්ණයෙන්ම අන්ත අසරණ තත්ත්වයකටපත් වෙනවා කාටවත් කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා ඒ වගේම ඒ විදිහට හොඳටම ආරම්භට සමීපුණාට පස්සේ පැතිකඩ කීපකින් අපි මෙතෙක් ගෙනාවු තර්ක මනස සුන්නත් දුලි වෙන්න පටන් ගන්නවා. අපි මෙතෙක් කියාගෙන ගිය වැඩ පිළිවෙල ඔක්කොම සුන්නත් දුලි වෙන්න පටන් හැබැයි හොන්තටම අත්දැකිය එකක්. ඉතින් මෙතනදී බොහෝ දෙනෙක් බය වෙනවා. බොහෝ දෙනෙක් අසරණ වෙනවා. එක්ක නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් භාවනා නැගිටලා යනවා. මේ මෙතෙක් ගෙනාවු පොදිය ලිහිලා කියනවා. කේන්දර ගෙනියන්න ගෙනාවු පොදිය තියලා යන්න වෙනවා. හැබැයි දැඟිටලා බලනකොට පොදිය පිටින් ආයෙත් තියෙනවා. සබාව වෙන දෙයක් ඇත්තේ නැහැ. මේක නිසා හැමදාම බුද්ධ සරණ ගච්ඡාන කියලා සද්ධාව පිටවගෙන ජීවිත කාය පූජා කරන බැස්සොත් මේකට ඉච්ඡර කල්යන්නේ. හැබැයි කල් ගන්න එහෙම යන්නේ නැති වුණාට අවුරුදු ගණන් භාවනා කරලා පලාතකට නොගියත් ඕන තරම් ඉන්නේ. ඒ නිසා යම් විදිහකට හිත ඒ වගේ අරමුණට හොඳටම සමීප කළ අරමුණේ සියලු ධර්ම රසය, සියලු ධර්ම ඕජාව බී ගන්න පුළුවන් මට්ටමට යන්න පටන් අරගත්තොත් යෝගාවචරයට මේ ඇබ්බැහියට යනවා භාවනාව. නොකර බැරුව ඉන්න වෙනවා. ඒකෙදී මේ විදිහට වාඩි වෙලා චේතනා කරන්නේ නැතුව ස්වභාව සිද්ධි දෙයකට හිත යොදලා සමීප වෙන එක සාමාන්‍ය ඇත් එක අරගෙන කරන්න පුළුවන්ද? ශද්ධාහමින් කරන්න පුළුවන්ද? චේතනාවක් සහිතව වැඩක් කරද්දී කරන්න පුළුවන්ද කියන එක තමයි සක්මනේදී අපි පරීක්ෂා කරන්නේ. සක්මනේදී පියවර ලැබීමේ චේතනාව තියෙද්දි සතිය පවත්වන්න පුළුවන්. වරින් වර රූප පෙනෙද්දි සතිය පවත්වන්න පුළුවන්. ශබ්ද ඇහෙද්දි සතිය පවත්වන්න පුළුවන් කියලා වහබ දොරවල් හයෙන් තුනක් කරලා දාලා බලනවා. මේ අභියෝගය යටතේදී සතිය පවත්වන්න පුළුවන්. ඉතින් ඒකෙදී අර එක තැනක ඉන්න බැරි වේදනාව, නිදිමත, වීර්ය මධිකම කියන පැතිවලට ආධ්‍යාත්මික උත්තරයක්ත් ලැබෙනවා. පුංචි අභියෝගයක් අතරදී චේතනාව කියලා කියන සාමාන්‍ය ප්‍රවිධින වේගේ වැඩ කරද්දී සතිය පවත්වන්න පුළුවන්. ශබ්ද රූප මෙන්න මේ සත්‍යයල්දී සතිය පවත්වන්න පුළුවන්ද කියලා බලනකොට යෝගාවචරයට දවසට පැය 10ක් විතර ගත කරන්න කියනවා. ශක්මණ පැය 5යි පරියන්ක පැය 5යි. මේ දෙක මාරු කරන මාරු කරන යන්න ගියාම මේ දෙක අතර සම්බන්ධය එන්න පටන් ගන්නවා. පරියන්කෙන් ගත්ත සක්ම සතිය හේම සක්මට ගෙනියන්න පුළුවන් නම් සක්මණෙන් ගත්ත සතිය හේම පරියන්කට ගේන්න පුළුවන් නම් මේ දෙක අතරේ අර අරමුණට හිත සම්බන්ධ වෙනා වගේ යම් යම් බාධක මැද්දේ කරන සතියක් බාධක සම්පූර්ණ නැතුව කරන සතියක් අතර මේ සම්බන්ධතාවය එන්න පටන් අරගත්තට පස්සේ විවිධාංගීකරණය වෙන්න පටන් ගන්නවා සතිය. ඊට පස්සේ එදිනදා වැඩවලදී කිසිම සීමාවක් නැතුව ඇහත් අරගෙන කනේ ශබ්ද ඇවිදී නාසයෙන් ගඳ ඇවිදී දිවෙන් රස බලද්දී කයෙන් චේතනා ක්‍රියාත්මක වෙද්දී හිත නන්නත්තර වෙද්දී අර සති ධාරාව දී යටින් ගින්දර ගෙනියනවා වගේ ගෙනියාමේ ප්‍රධාන අභියෝගය තමයි ඇත්තටම මේ භාවනා මධ්‍යස්ථයෙන් හම්බ වෙන හොඳම සමබර ආහාර වේද. පරියන්කේදී හම්බ වෙන එක නිකන් එළවලු නැති බත් එකක් පානවා. පොඩි දරුවන්ට පානකොට අපි ඉස්සලාම මලු මිරිස් දැම්මින ලුණු ඉස්තනක බත් කවනවා වගේ වැඩක් තියෙනවා. සක්මනේදී පොඩි උන්ට වේපු ආහාරත් එක්ක බත් ටිකක් කවනවා වගේ වැඩි දියුණු විදිහට ගන්න නැතුව. එදින්දා ජීවිතේ කටයුතු කරනකොට හොඳ සාමාන්‍ය අම්මලා අතලා කණේ තියෙන බට්ටියක් අන්න දුන්නා වගේ. හැබැයි ගෙදරින් ගෙදර ගියාට පස්සේ සයිවර් රෝඩ් එකට ගියා වගේ. එතකොට ඔය තියෙන හයිජීන නම් මනම් මොකුත් නැහැ. කෑවොත් බඩේ ලියනවා. ඒ තරමටම ගෙදර ගියාම ওই විල විල ටික ටික ටික ටික වැඩි කරන යන එකක් තියෙනවා. ඉතින් මෙහෙදි අපි කරන්නේ පරියන්කයයි සක්මනයි ඒ දින්දා වැඩ වලට ගන්න. ඉතින් ගොඩාක් චරිචුරු වෙන්නේ ওই දින්දා වැඩවලදී සතිය පවත්වන්න බැරි. හැබැයි ඒක නැති සතිය ඇති වැඩකුත් නැහැ. හැමදාම අපිට ඉඳගෙන ඉඳගෙන හැමදාම වැඩ සක්මන් කරගෙන ඉන්න බෑ. දින්දා වැඩවලදී පුරුදු කරන්න ඕනේ. ඒ වැඩ කරන වෙලාවේදී හරි සැකයක් මතුවෙනවා මොකේද හිත තියන්නේ. මොකක් එල්ල කරනද සතිමත් සතිය පවත්වන්නේ කියලා. ඒකට කියනවා ඉදින්දා වැඩ කරන ලාවට වැඩ කාර්යකාරී ගොඩක් යනවා. ඉන්ද්‍රයන් හයෙම වැඩ යනවා. වගේ පේන්නේ. එතන තමයි චේතනාපූර්වක කරන වැඩේ බලාගෙන යන්නේ. තමයි චේතනාපූර්වක කරන වැඩේට සතිය යොදාගෙන යන්නේ. එතකොට අනිත්‍ය කෙරෙන වැඩ මේක කරන වැඩ. ඒ වුණත් එක තමයි. මොකද මේ කරන වැඩ කරන වැඩ අතර හිත අපේ මේ විඥානේ කොයි අත ගනිද කියලා අපිට දන්නේ නැහැ. ඒ නිසා ඒ නිසා ජීවිතේ පුළුවන් තරම් අදපල යම් දවසක සක්පරියන්කේ සක්මනයි ඉඳින්ද වැඩ අතර නූලක් වගේ සති දහරාව එක දිගට පවත්වන්න පුළුවන්. එතකොට අපිට කියන්න පුළුවන් චිත්තං කරන් නිසින්නවා සයානවා යාවතස්සරිගත මිද්දෝ ඒතං සතින් අදිත්තේ බ්‍රහ්මමේතං විහාරං ඉදමනවා. ඉඳගෙන හිටියා වේවා ඇවිදින්නේ හෝ වේවා චිත්තං කරන් නිසින්නවා ඉඳගෙන හිටගෙන වේවා ඇවිදින්නේ වේවා ඉඳගෙන හෝ නිදාගන්නේ වේවා යාවතස්ස විගත මිද්දෝ යම්තා ගැඹුරු නිදේ නැති තාක්කල් ඒතං සතින් අදිත්තේ මුළු කාලේ පුරාම සතිය අධිෂ්ඨාන කරන්නේ. එතකොට මේ මාංශය බ්‍රහ්මේ කොටිය කියන්නේ. කොච්චර සෙනගක් එක්කද හිටියත් එයා උත්සාහ කරන්නේ නිතරම සතියත් එක්ක ගත කරන්න. මෙහෙම නැත්තම් තණ්හා දුතියෝ පුරුෂෝ කියලා සර්වචන සඳහන් කරනවා. අපිට දෙවෙනියක් වශයෙන් ආශ්‍රය කරන තණ්හාව තමයි. සතිය නැති හැම වෙලාවෙම සංසාර ගමනේදී අපි තණ්හාව දෙවෙනි පුරුෂයෙක් කරන තමයි ජීවිතය ගත කරන්නේ. දැන් මේ සතිය දුන්නාට පස්සේ අපි බ්‍රහ්ම ලෝකයකට යනවා. නැත්නම් බ්‍රහ්මත්වයට යනවා. බ්‍රහ්ම විහරණයක් තියෙන්නේ. ඒක නිසා කොච්චර සෙනගේ වැඩ කරා කොච්චර සංකීර්ණ වැඩ කරා අරහට නිකම් මල් මාලක මැද තියෙන නූල වගේ මල් මාලේ අමුණන නූල වගේ සති ධාරාව පවත්වන්න පුළුවන් නම් ඒ කෙනාට අභියෝග කරන්න පුළුවන් දැන් මේ වගේ වෙලාවට ආවම කොහොමද සතිය පවත්වන්නේ කියලා කියලා දෙන්න වෙනවා එදාටයි කොතනින්ද සතිය පවත්වන්න බැරි ඒ තරමටම යනකම් අපි මේ කරපැවුවොත් සර්වඥාන්තේ හැම තැනක්ම ජීවිතේ පෙන්ලා දීලා තියෙනවා යනකොට එනකොට කනකොට බොනකොට ඉස්සර බලන පැත්ත බලන අත දිගානවා අත නමනකොට ස්පාත්‍රේ වළඳනකොට සිවුර ගන්නකොට වැස්කිලි කරනකොට කැටිලි කරනකොට කියලා ඒ පරාසයේ කිසිම දෙයක් අතහැරලා ඒ තරම් කරුණාවෙන් ඒ තරම් මෛත්‍රියෙන් අපේ ජීවිතේ සිද්ධි පෙන්නලා හැම තැනකදීම සත්‍යමත් වෙන්නේ කියලා කියන. එතකොට සත්‍යමත් වෙන්න බෑ කියලා සිද්ධියක් අයින් කරලා නැහැ. එතෙන්ද යනකම්ම ගිය දවසේ Taman තේරෙන පටන් අර ගන්නවා මේ සතිය කියන එක වැඩි යුක්තක් නෙමේ ජීවිතේ එන්නකොටම තිබිච්ච එක. එදාට අහන්න පුළුවන් සති නැති චිත්තක්ෂණයක් අසතු අසත්‍යමත් පුද්ගලයෙක් තුළ තියෙනවා. කිසිම චිත්තක්ෂණයක සතිය නැත්තේ. නමුත් අපි අර අනිකුත් කලාමක දේවල්ට අගය කරන නිසා සතිය මුළු ගැනීම විතරයි වෙලා තියෙන්නේ. දැන් අපි කරන්න හදන්නේ ඒකට අනිත් පැත්තට යන්න දෙන්නේ නැතුව එයාට නියම රාජාසනෙම දීලා සිංහාසනෙ දීලා ඉසපැන් වත් කරලා කොටුන්න බලන්දලා රජ රජ කරනවා. ඒක කරන්න ගොඩාක් වෙහෙස වෙන්න ඕනේ. ඇත්තටම තමයි ළඟ තියෙන සතිය නිසි ස්ථානයකට තියෙන. ඔකට තමයි සතිය ප ဋ ාණය කියලා කියන්නේ. සතිය පිහිටුණා කියලා කියන්නේ ඒකයි එහෙම නැතුව කාටවත් සතිය ගන්න සුපර් මාකට් යන්න ඕනේ නැහැ. මොකද කොයි වෙලාවෙත් තියෙන්නේ. හොඳටම තේරෙන පැවිසි අතරම සතිය පවත්වනකොට තමයි තේරෙන්නේ. ඒක ගන්න හිතනවා මේ සතිය උඟා දුර්ලභ දෙයක්. කලාතුරකින් කෙනෙකුට තියෙන එකක් කියලා. නමුත් දවස පුරාම කරන්න යනකොට තේරෙනවා සතිය කියන එක හැම චිත්තක්ෂණයක තියෙන සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයක් වගේ. අවක්වත් කරන්න බෑ කියලා කියනවා සතියේ. ඒ විශේෂයෙන්ම ඒ සමිද්දි සූත්‍රයේ කිම්මෝඩක සූත්‍රය වගේ තැන්වලදී ඒක ලස්සනට පෙන්නලා දීලා තියෙනවා හැම දෙයක්ම සිද්ධ වෙන සතියෙන් අත් ඒක ගරු කෙරුවේ නැත්නම් අපි වැරදි නිගමනකට යනවා සතිය තියෙනවා manussත්වයට එක්ක පැකේජ් එකේම තියෙන එකක් මේක මුල්තැන තිබ්බනම් ඍජු මාර්ගයෙන් යොනට අනිත් මොන চৈতසිකය ඇල්ලුවත් චපල වෙනවා වංක වෙනවා සංකීර්ණ වෙනවා නිසා ආගමයි ධර්මයයි වෙන් කරනකොට මම දැක්කේ ආගම අනිකුත් චෛසිකාගෙන් කරනවා. විශේෂම සතිය නොසලකා. ධර්මයේ යනකොට සතියටම තන දීලා අනිකුත් චෛසික ගණන් නොගෙන අප මට්ටමට යනවා. ඒ නිසා මේ දෙක අතර ගැටුමක් වගේ පේන්න තියෙනවා. Tamanටම ගැටුමක් එයි සතිය ඉස්සර කරගෙන යන්න පටන් අරගත්තට පස්සේ කොයි තනක් පූජනීය ස්ථානය ඉන්දියාවේදී ওই ප්‍රශ්න ඇති වෙලා තමයි බෝධිධම්ම මිනිසුන් මේක තේරුම් කරගන්න බැරි නිසා චීනෙට ගියා. චීනට යනකොට ගියේ දවලක් කරේ කියලා. ඒ චීන රාජ්‍ය අධිරාජ්‍ය දැක්කාට පණියක් හම්බුණා මේ වගේ මිනිසෙක් ඇවිදිනා ඒ මිනිසා සුවිශේෂයි කියලා. ඉතින් රජුලෝ පණිවිඩයක් කරුවා රාජසභාවට එන්නේ කියලා. ඒ නිසා බුලත් ටිකක් ආගෙන දවලක් කරේ ගියාගෙන ගියා රාජසභාව. ඉතින් රජුක දැක්කම නිසා ගුණයක් කියන දේ ඇහුවා මම මෙච්චර 80 දක්වා චෛත්‍ය විහාර කරලා තියෙනවා මෙවන්ව කරගෙනවට කොච්චර පින්වලද අරිඹුවක්වත් නැහැ කියලා. අර රාජසභාව ඔක්කොම සෙනගින්න ගමන් රජුරණ ගෙතුන අරිඹුවක්වත් පින් නැහැ කියලා. මේක රජුරණ වෙච්ච විශාල නිග්‍රහයක් මේ පිටරටින් ආපු මිනිස්සේ රාජ්‍ය ගෞරව සාහිත්‍ය කතා කරලා ප්‍රශ්නයක් අහන රජුට සම්පූර්ණයෙන්ම කුජීතයි. තවත් ප්‍රශ්නයක් අහුවා අර ජාතිම උත්තරය දුන්නා. ඉතින් රජු කළා වහාම පිට වෙන්නේ කොහමද කියලා. නිසා කවල ගත්ත අතට එහෙම යන්න පටන් ඉතින් යනකොට මේ නිකන් සාමාන්‍ය කතාවේදී කියන ඇමචුවරෙක් කීලර කියලා කියන අපේ රජුන් විතර මොහි කියන කෙනෙක් නෙවෙයි තේරෙන්නේ නැහැ ඒ නිසා මම ඔබතුමාට ආරාධනා කරනවා ඕන තැනක් පෙන්වන්න මම චෛත්‍ය මම විහාරයක් හදලා දෙන්න කියලා. ගත්තලු ආවල අල්ල පොළොවේ යවල කිව්වා මම යන්න තැන මිනිහ චෛත්‍යයක් කිව්වා. මට ඔබ හදන්න ඕනේ නැහැ චෛත්‍ය ඔබ වැඩ බලන්න. මම ඉන්න ඕනම තමයි චෛත්‍ය තමයි. ඒ තරමටම මනුෂයාට ඒ සත්‍ය පිළිබඳ විශ්වාසය තිබුණා. ඒ නිසා ගිහිලා රාජ්‍ය කෙලවරම ගල්ලෙනකට ගිහිලා ගල්ලෙන තියා බලන වාඩිලා දෙනවා ඉඳගෙන තිනවා 17ක්. ඉතින් හැමතිවරය පිටිපස්සෙන් ගිහිලා දෙනවා මනුෂයා ළඟ ධර්මයේ තියෙනවා කියලා. හිතියලු හිතියලු හිතියලු මොන විදිහෙන්වත් අවධානය ලක් කරගන්න අවධානය ගන්න බැරිලා. සර්වඥාන්සේට හරි ඇමතිවරට සද්ද කනගාටුවක් ඇවිල්ලා තියෙනවා මිච්ඡා ධර්මයේ කියන කෙනෙක් හම්බ වෙලා සංනිවේදනය කරගන්න බෑ. ඉතින් මෙයා ගල්ලේ ගියා ගල්ලේ මෙහෙම බලාගත්තට ඉන්නවා. ඒකත් ඒ ඇමතිවරට බැරිම තැන එළියට ගිහිල්ලා ගලක් අරගෙන ගල්ලේ දිලා ගහලා ගහලා ගහලා ගහලා ගහලා මේ කැල කඩනවා. කඩලිවල ඒ කෑල්ල ගෙනියලා අරයාගේ මූණ ඉස්සරහා කියලා කිව්වලු මම විශ්වාස කරන්නේ මේ මගේ අත මම මේක සාක්ෂියට දෙලා මට ධර්ම දෙන්නේ. ඊට පස්සේ කිව්වලු ඔය වගේම හිතත් වෙන් කරන්න පුළුවන් නම් දිනු කියලා. ඉතින් තමයි පළවෙනිම බෝධිධර්මයෙන් පළවෙනි પરම්පරාවට ධර්මය මාරුනේ. ඉතින් මෙතනදි පේන තියෙනවා මේ සාමාන්‍ය පවතින ආගමත් ධර්මයක් දෙක අතර මොකද්දෝ හැංගිච්ච රහසක් තියෙනවා. මේ දෙකම කරතයි. කිසිම බාධාවක් නැහැ දෙකම කරන්න පුළුවන් හැබැයි මේ දෙක දෙකක් බවත් ආගම හැම වෙලාවෙම සංසාරේ ජයද ජීවත් වෙන්න සාතික වෙන අතර සතිය මම දැන් මෙතන මේ ජීවිතේම ඉවර කරන්න යනවා. ඉතින් මේ කොයි එකද ඕනේ කියන එක කාටවත් කාටවත් පවරන්න බෑ. දෙකක් විතරක් කියන එක තේරුම් කරලා දෙන්න පුළුවන්. අනාගත්තු අනාගාමි වෙන්න බෑ. අනාගාමි වෙන්න නම් අනාගන්න එපා. බුදුහාම කියලා දෙනවා සෞපදිනේ කෙලෙස් කෙලෙස් තියෙනවා මේ අද දවස් හතක් කරනකොට අනාගාමීෝ නැත්නම් මේ රහත් වෙන්නත් පුළුවන් කියලා. දැන් මේකේ තියෙන තමන්ගේ මේ දෙන්නේ කර ගා ගන්න එපා. කිසිම සම්බන්ධයක් නැහැ. තමන්ට කොයි එකද ඕනේ කරන්නේ. ඒක පිරිසිදු වෙනවා දවසින් දවස පිරිසිදු වෙනවා ක්‍රමශාවි ජෝන තරම් තියෙනවා. මේ දෙකේදී කොම්ප්‍රොමයිස් කරන්න ගත්තොත් අර කයි මේකයි දෙකම පුදුමාකාර සංකල්පතාවයක්. ඉතින් මේක පිළිසුදු වෙන්නත් මේක අත්දැකීමකින් දෙකකින් බෑ ඒක කැපකිරීමකින් දෙකකින් බෑ ඒක අත්නේ දෙකකින් බෑ නමුත් කරගෙන කරගෙන යන තමන්න තේරෙනවා ලීස් ෆික්ෂනල් පාත් එකට වෙනවා ඉන්නේ ඉන්නේ ඉන්න බාධක අඩු වෙගෙන එන බව තේරෙන පටන් ගන්නවා කවදාකවත් ඒක වාරට ගිහිල්ලා හඳේ දිගට ගියා වගේ වෙන්නේ තේරෙන පටන් ගන්නවා මතක තියාගන්න මේ සංකර භාවයයි නිරවුල් භාවයයි දෙක අතර දෙවන්නේ සම්බන්ධයක් නැහැ තමන්ගේ සම්මා දිට්ඨියම තමයි බලපාන්නේ තමන්ගේ යෝනිසමංස්කාරය විතරයි බලපාන්නේ. එතකන් තමයි අපි මේ රණ්ඩු ලෝකෙට ඒක තේරුම් ගත්ත දවසේ ඉනවා අපි මේ ලෝකෙත් එක්ක රණ්ඩු කරන්ඩ මවාගත්ත ලෝකෙට ජීවත් වෙන්න ඊට මෙට වැඩිය හොඳයි යටිලු පැත්තක තියලා ඇතුළත බලන්න. නැත්නම් සත්‍යමත් වෙන එක ඒකේ විචිත එකක් තියෙනවා. මේක හුඟක් වෙලාට මේ වගේ සත්‍ය පිළිබඳව විස්තර වෙන්නේ ඉංග්‍රීසි භාෂාව හරහා කියලා දෙනකොට තමයි. සිංහල භාෂාවෙන් කියන්න ගියාම මේක নানা ආකාර අලවට්ටම් කරලා নানা ආකාර හැඩවැඩ දාන්න ගිහිල්ලා කාරණාව කියන්න ඕනේ කාරණාව පිටපොට දීලා. ඒක මේ මෑත කාලෙකදී අපේ මේ භාවනා ලෝකෙට පිටරට වලින් ඇවිල්ලා මේක තේරුම් ගන්න මේක කේල් ගෙඩිය පොත් කරලා මදේ විතරක් කරන් දුන්නා වගේ අරන් දුන්නාට පස්සේ තමයි සමහර කට්ටිය මේක හරියට තේරුම් අරගෙන සම්ප්‍රදාන කුල බුද්ධ ආගමට සම්ප්‍රදාන කුල ආගමට හානි කරන්නේ නැතුව බුදු ජානනාසේ දීපු පණිවිඩය නම් මේකයි. ඉතුරු ටික ඕනේ ආගමකට තියෙනවා. ඒක විතරක් මතක තියාගන්න. ඉතුරු හරිය ඕනම ආගමකට තියෙනවා. මේ ටික නන්නේ. මේක තියෙන්නේ සරුවචනන්දේ විතරයි හරියටම නිකන් පොසෙට් එකකින් අරගෙන වගේ පෙන්ලා දීලා තියෙනවා. හැබැයි ආගමත් එක්ක ගැටුමක් ඇති කරන්න ඕනකමකුත් නැහැ. මේ විදිහට මේක තේරුම් බේරුම් කරගත්තොත් මම හිතනවා මේ දවස් 7 අපට මේ පරිශ්‍රණය මේ උරගා බැලීම කරගන්න පුළුවන්. ඒක නිසා ධර්ම සාකච්ඡාවලදී මම නැවත නැවත මතක කරලා දෙන්න උත්සාහ කරනවා. මේක මෙහෙම තියෙද්දි මේ අතුරු මාර්ග දිගේ මාවත් කර ගන්න යනවා. මම නම් පැටලෙන්නේ. මම දන්නවා මට තියෙන පැත්ත පිට මේකයි කියලා ඉතින් එක එක එක එක දේවල් අහන්න පටන් ගන්නවා අරක කොහොමද මේ කොහොමද හැම එකකින්ම වෙන්නේ අර වෙත සංකර කරගන්න එක නිසා ඒක කියනකොට ඒවා මොනවද කියන්නේ අනිකුත් භාවනා ක්‍රම අනිකුත් පූජා විදි අනිකුත් ආගම් එහෙම තිබිච්චාවයි අපි මේ සතිය වැය කරන්නේ සතිය වැඩිම සඳහා මේ සතිය ගත කරන්න යන්නේ සතිය වැඩිම සඳහා කියන එකයි මට කියන්නේ ඒකට සහයෝගය දෙන්න කියලා මම කියනවා කවුරු හරි මේ පිටපොට යන ගියොත් මේ ස්ථානේ එළවන්න දෙන්න මොකද අනික් කට්ටියගේ සුබ සිද්ධිය සඳහා නිසා කතා කරන්නයි අනවශ්‍ය ප්‍රශ්න ඇති කරම ගත්තොත් කඩු අතර ගන්න. නිසා උත්තාම කරුකට යුතු බොහෝම වැදගත් පිරිසක් පටන් ගන්නකොටම කියන්නේ අපි මේ ලබාගත් සංවිධානක මණ්ඩල විසින් ඇති කළ මේ අවස්ථාව ප්‍රධාන වශයෙන් ඒක සඳහා ගත කරන්න ඒක පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක පිළිබඳව තව පිරිසිදු කරගන්න තියෙනවා නම් ඒක සඳහා සාකච්ඡා පාවිච්චි කරන්න එහෙම නැත්නම් මේවත් වුණත් ප්‍රශ්න කරන්න ඒක මම හිතනවා ඒක මූලික වශයෙන් හඳුන්වා දෙනකන් හඳුනා ගන්නකන් ඒක ප්‍රධාන වශයෙන් මට පැවරෙන වගකීමක් කියලා මම බාර ඒ සඳහා අර්ථකථන ජීවිත ක්‍රම විදි කියාදීම සඳහා අපි ඒක සඳහා වෙලාව ගන්නවා ඒ නිසා අපේ මේ ප්‍රයත්නයේ පරියංක භාවනා සක්මන් භාවනා සහ පරියය ඉදිරියට වැඩ කටයුතු වශයෙන් පෙරමුණු තුනකින් මේ සටන දියත් කරන්නේ හැම සටනකදීම දිවන්නේක් නැහැ. අපි සමුහ භාවනා කරනවා. ඔක්කොම එකතු වෙලා ඇවිල්ලා භාවනා කෙරුවට පුළුවන් තරම් ස්වාධීනව සුවයක්තව කරන්න සක්මන් කරනකොටත් එහෙමයි මේ පෛරුපාසන කරන්න අවශ්‍ය කරන්නේ කවුරු හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ සංවිධානය කරන්න නැත්නම් ඉහිලා කතා කරලා ඒක එතනින් ඉවර වෙන මට්ටමකට බලන්න නිකන් ඒ කමෙන්ඩ් ඇති වෙච්ච එකේ ප්‍රශ්න අනිත් කෙනෙකුට ගා ගන්න යන්න එපා අවුල් කරගන්න යන්න එපා. ඒ විදිහට සහයෝගය දෙන්න කියලා තමයි ඒක මේ විනය පැත්තෙන් මම මතක් කරන්නේ මගේ කියන්න තියෙන වචන මෙච්චරයි කියලා මම දේශනා නැත කරන බලාපොරොත්තු වෙනවා කෙසේ නමුත් මේ මේ මම ඉදිරිපත් කරපු අදහස පිළිබඳව පිළිසිත කර ගැනීමක් හෝ එහෙම ප්‍රශ්න නැත්නම් අපි දවසේ කටයුතු වල සමාප්ති සටහන් කරමු. පිට පාන්දර 4ට වැඩ පටන් ගන්නවා කියන අදිස්ථානයෙන් අපි දැන් දවසේ කටයුතු කරමු කියලා මම කියනවා. කරගමු. මම සිස්ටර් යූ ස්පීක් බර්මීස්? නෑ නෑ. නෑ තමාරු යාවා. කියලා. කෙ කෙ දෙන්න. තමාරේ මාසිසේ යතලා සියාවු දේ සියාලේ කිසා මහසි යතමලු දලා දෙමායු Better if you speak English. <laughs> you you became a monk nun in the Mahasi center or which place? No. Um, Tepi Toya Dhammayeka. Tepi? It's um, in Morbi. Morbi. Yeah, but it's not famous. So who is the teacher? Uh, Panya Sutra. Yeah. So that is uh, coming under the Mahasi tradition. It's a disciple of direct Mahasi side or Pandita side. Uh, neither. It's more in the lady side. lady side. Yeah. That is in uh, the Gandayu, Mahagandayu, Gandaram. That is in Mandali. Yeah, yeah. So your tradition is basically in the meditation or in theory? In the meditation. So Mahagandhayan Sayadaw is basically a theoretician that he has he quite helped Mahasi Sayadaw. Uh, he has been just like a Buddha Gosacharya uh, in Burma. Mm. So, very good place. Mm. How long have you been uh, as a nun? Uh, five and a half years. Okay, that's a long time. But I've been meditating many years before that. I started uh, with the SM Goenka 10-day courses for a long time I was doing that. So here basically we will be doing the Mahasi system okay. but I am not emphasizing on the rising and falling. Mm-hmm. I just say you just sit and relax and see what is coming out whether it is on the breathing or here. Mm -hmm. Not forcefully, let the mind to select, but uh, may be the prominent place. That is the only difference. So I am basically a disciple of um, uh, uh Anita uh, uh, what the he is not happy that I am prescribing both. He says you must regulate the pricing and falling. but uh, in Sri Lanka many are familiar with the breathing. Yeah. So that is the method. So I need not give any much of instructions for you. Mm -hmm. So whenever the interviews happen, if you feel, uh, I can help and we can discuss. And when the question and answer session happens, if you have questions, if you can write it in English, mm -hmm. uh, I may deal it with. Uh, that is the way we can do. I, there won't be much of uh, English talks mm -hmm. because majority are in Sinhala. Eh? So, mm-hmm. but anyway, you are welcome. So, mm-hmm. within that capacity, we will try our best to uh, get the maximum use of this solitude. Thank you. So do you do the noting or you just try to observe? I am not much emphasizing. I am mm-hmm. using noting as a technique. Uh, for example, when you are doing in-breath and out-breath, mm-hmm. if you hear a sound in a disturbing manner, in a very loud way and destructive manner, and then only you note this as a sound. Otherwise, you, if it is a uh, insignificant, you just continue with the mm-hmm. breath without much paying attention. A pain, a sound, uh, thought may can happen, but you are not going to note each and every Mm -hmm. You take it, if it is really throbbing, if it is really disturbing, <coughs> you note it, and once it is gone, again you come back to the primary object. So I have a, I put one English book, and there you have some basic instructions uh, for the beginners. Of course, it is uh, not necessary for you. I will give one copy You better read it and if there are any question we can take it into in the question and answer. Okay. but majority are in English, so mm, the, I think it won't be much of a problem. Even if you ask questions in English, many will be benefited. ස්වාමීන් වහන්සේ සිය ගන්න නේද මේ පරිණත අපේ ඒකනේ අද මේ මේ ස්වාමීන් වහන්සේ ආයේ මේ එම්බිසා අලුත් වැඩි වෙලා මේ පෞගේ දවසට තිබුණ එම්බිසා වැඩි වෙලා ඒ නිසා ගොඩක් විවේක දෙන්න මොකද මේක ඔය වැඩි වුණාම ඩෙන්ගු වගේමයි ඒ තරමටම ඇඟ වටනවා තව ගාණක් විවේක ගන්න ඕනේ මට මට මේ රිට්‍රීට් එක ගිය පාරකට ඉස්සලා දවසක් විතර වගේ මම නිදාගෙන හිටියා ඒ නිසා අපි ස්වාමීන් වහන්සේ ජීවිතේ සලකලා අපි දවසේ වැඩ කටයුතු නිම කරමු කියලා මම යෝජනා කරනවා මේ දෙයයන් පිළිබිඹු මාදි කරලා නිම කරනවද නේද? සත්‍යමත් සූත්‍රයේ එනවා අපි හැමදෙනාම කර්මයේ වෙන සූත්‍රයේ සත්‍යඥා කරලා මේ ආශීර්වාද කරන හැමදෙනාටම මේ දින හත පුරා ඉතාම නිරුපද්‍රිතෝ මේ සියලුම කායික ශක්තිය මානසික ශක්තිය ලැබිලා මේ තාමත්ම කලදායි අවස්ථාව කරගන්න හැමදෙනාටම ශක්තිය ලැබීමා කියන Gracias. <laughs> කරණීය මත්ත කුසලේන යන්තං සහන්තං පදං අபிසමිච්ච සක්ඛෝ යෝජ සුයෝජ සුයෝ දස්ස බුවන් හිමානි සන්තුස්සබෝධ සුබෝධ අප්පවිචෝච සල්ලව කරුති සම්තින්දයෝච නිපකෝච අප්පරබ්බෝ කුලේ සුවනනුගිද්දෝ චුද්ධං සමාචරේ කිංචේන මිඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතායේ කේචිපාන භූතස්ති තථා වාතාවරා අවශේෂාදීදාවානේ මහන්තාවා මජ්ක්‍ධිමාරසකානුකතුනා දිත්තාවා ඒවා දිත්තාවේත දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතා දෝපරන්නේ උපේතනාති මඤ්ඤේත කත්තචිනං කංචීදාරෝසනා පටිසඤ්ඤානාඤ්ඤ මඤ්ඤා යස්ස දුක්ඛමිච්ඡය යතානියං පුත්තං ආයසායේක පුත්ත මනුරක්කේ වං පිසත් රූපේ සුමාන සම්භාවේ අපරිමාණං මෙත්තං ච සත්ත ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං මුද්ධං අරෝචති යං ච අසම්බාධං අවේරං පදපත්තං දිත්තං කරම්මි සින්නෝ වා සයානෝ වා යා තස්ස විගතමිද්දෝ ඒතං සතින් අදිතේය බ්‍රහ්මමේ සංවිහාරං නිදමාවෝ දිත්තෙන් චම්පගම්ම සීල වාදස්සනේන සම්පන්නෝ කාමේසු විනීයේ සංඝයි ධාතු ගත්තේයම් පුනරේදී තේන සච්ච වජ්ජේන සොච්චිතේ හෝතු සාපදායේ තේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු වේතේන සච්ච වච්චේන ඕතතේ ජය මංගලම් සබ්බීති ඕවිවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් වාදේන සදා සත්‍ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ නක්ඛත්ත්‍යක්ඛ භූතානං පාපක්ඛානි වාරණා පරිත්තස්සානුභාවේන වന്തു තේ සංඋපද්දරේ ආකාසට්ටා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තික සාත්තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा ඉදං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा ඉදං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा ඉදං රක්ඛන්තු සදාති පරිලෝක ජීනාති මිත්‍රාදීන් හැම දිනාටම පින්වත් වේවායි සිතින් මේ කියලා සින් පින්වත් කරන්න. ධම්මේ ඥාති නං හෝතු සුඛිතා මුන්තු ඥාතයෝ ධම්මේ ඥාති නං හෝතු සුඛිතා මුන්තු ඥාතයෝ ධම්මේ ඥාති නං හෝතු සුඛිතා මුන්තු ඥාතයෝ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා සිටින දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ධාවතාශම්මේ සංගතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධාවතාශම්මේ සංගතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සත්පත්ති සිද්ධායතාවතාචනම්මේ සංගතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුන් හැම දිනාට මේ සිදු කරගත් තුන් කුසල ශක්තියගේ ගුණ ශක්තියගේ ශක්ති බලයෙන් නිවන දුක් නිරෝගී භාවය ලැබේවා කාය චිත්ත පීඩා දීපත්‍රය සුදී සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා සමුද වේවා මේ සිදු කරන ලබන භාවනා වැඩසටහන තුළින් වැඩසටහන තුළින් හැම දිනාටම ශ්‍රද්ධා වීර සති සමාධි ප්‍රඥා දීමින් හැම දිනාටම සත්‍ය සෝධි ප්‍රාර්ථිත ධර්මයන් අවබෝධ කර ගැනීම තුළින් මේ සසර දුක් නිමාකට ලැබුණු තුමම මහ නිවන් සෝතුන් සතුම් පාරමිතාවක් වේවා දෙන ස්වාමීන් වහන්සේ වන්දනා කරගන්න ඕනේ කියලා. ඕකාස වන්දාන් සම්පති. ඕකාස ద్వාරක්කේන කතං සම්පං අච්ඡං කදම්. ඕකාස සමාධි. මම හිතන්නේ මේ හැමෝටම සතිය පුරුදු කරන්න හොඳ පරිසරයක්. ගෙදර දොරේ ඉන්නකොට නම් සිහියෙන් නෙවෙයිනේ යන්න ඕනේ. මෙහෙනම් හැබැයි සිහියෙන්ම යන්න වෙයි. පාරවලම. සිහිය පාවිච්චි කරන්න වෙනවා හැම වෙලාවෙම කුටියට යනකොට. ගල් උඩින් අරින්න යන්න තියෙනවා. දැන් බලන්න.